අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද නිසරණවණේ බ්‍රහස්පතින්දා පවත්තන විපස්සනා ධර්ම දේශනාවට අවස්ථාව ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලූම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පාත්තුමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස කච්චි අබින්න සංවාසා අවජානාමි පණ්ඩිතං උක්කාධාරෝ මනුස්සානං නිච්ඡං අපචිතෝ මයාති තී අවසරයි කරුකටීතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි චාරිත්‍රාක් විදිහට නිසන් වනේ දැන් අවුරුදු ගානාවක් මේ ලදලද අවස්ථාවේ මේ බ්‍රහස්පතින දවස අපි වෙන් කරගෙන තියෙනවා ධර්ම දේශනාවක් සඳහා මුගක් වෙලාට ඒක ධර්ම දේශනාවලියක් ධර්ම දේශනා මාලාවක් විතරයි පවත්න්නේ ඉතින් ඒක අපි පුළුවන් තරම් අපි කරගෙන යන භාවනාවට අනුග්‍රහයක් වෙන විදිහට සුත අනුග්‍රහිතයක් වෙන විදිහට පාවිච්චි කරනවා. ආය නිසා අපි තෝරගන්නේ ගොඩක් වෙලාවට විපස්සනාවට නැත්නම් විපස්සනාවටත් අනුග්‍රහ වෙන ಜಾති සූත්‍රයක්. ඉතින් අපි මේ දවස්වල තෝරගත්තේ ඒ රාහුල සූත්‍රය කියන සූත්‍රය. ඒක සංග්‍රහ වෙලා තියෙන්නේ ත්‍රිපිටකයේ ඛුද්දක නිකායේ සුත්ත නිපාත කියන පොතේ. මේක ඉච්චර ගොඩක් ප්‍රසිද්ධ සූත්‍රයක් නෙමෙයි. නමුත් රාහුල කියන නම අපි දන්න පුංචි රාහුල හාමුදුරුවෝමයි. මේකෙදී බුදු පියෙක් බුදු පුතෙකුට දෙන කරුණාභරිත උපදේශ පන්තියක් තියෙන නිසා විපස්සනාවමද කියලා සැකේකුත් තියෙනවා. නමුත් ඒ දෙන උපදේශ ਸਰවචනාංශ අපට දෙන උපදේශමයි. ඒ රාහුල පුංචි ආමඳුරන්ටත් අපටත් කියලා ඒකේ වෙනසක් නැහැ. එතකොට මේ පුංචි අය නොදැනුවත්කම නිසා මගාරින පුංචි පුංචි කරුණු ටිකක් තියෙනවා. ඒක අන්තිමට මහ ලොකු බරක් වෙලා ගමන බාධා වෙනවා. ඒක නිසා පුංචි හිතටත් පුංචි නෑ කියලා හිතන හිතටත් දෙකටම නැවතත් මතක් කරලා දෙනවා අපි මේ වරද්දාගෙන තියෙන තැන පුංචි දෙකකින් වරද්දාගෙන තියෙන ඒක ගැන අවධානයෙන් ඉන්නවනම් ඒ අර අපි බලාපොරොත්තු වෙන ලොකු දෙයට ඉක්මන් ගමනක් නම් බලාපොරොත්තු වෙන්න බෑ බාධා අඩු වෙන බව අපිට මේකෙන් දැනගන්න පුළුවන්. ඉතින් මේ පළවෙනියෙන්ම පෙන්නන නැත්නම් මේ සූත්‍රේ ප්‍රධාන තේමාව ගාතයි ගාතාවයි මම මේ ඉස්සරහින් තියාගත්තේ. ඒකෙන්ම පෙන්නනවා අපිට හුඟක් වෙලාවට දිවිලේ දකින්න කුකුලාගේ කර්මලා මේ වෙලේ පෙනේ තකතේම සුදු වෙලා කියලා අර තමයි හම්බුච්ච මික්ෂණ සම්පත්තිය කොච්චරක් පුංචි කළ සරකනවාද අපි ඒක නিত্য සංවාසයට වැටෙනට පස්සේ ඒ නිසා කච්ච අබින්න සංවාසා අවජානාමි පණ්ඩිතං කියලා බුදුදෙන සහනවා බුදුරජාණන් වහන්සේම පුංචි හත් අවුරුදු රාහුල කුමාරයා අතින් එල්ලගෙන ඇවිල්ලා නැත්නම් අතින් අල්ලගෙන ඇවිල්ලා මේ සාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේට බාර දෙනවා මෙයාට දායදි දෙන්නයි කියලා. ඒ කියන්නේ පැවිදි කරන්නයි කියලා. ඉතින් මේ පුංචි හාමුදුරන්ගේ උමනාවකුත් නෙවෙයි මේක. අම්මගේ උමනාවක් නෙවෙයි මේක. සීයාගේ උමනාවක් නෙවෙයි මේක. නමුත් තාත්තගේ උමනාව. ඒ නිසා බාර දෙන්නේ ශාසනික මවකට. මේ ශාසනේ මව වශයෙන් හඳුන්වන්නේ සාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ ඕඩම බෞසුත කෙනෙක් ආර්ය භූමියේ පිහිට වීම සඳහා නැත්නම් ආර්ය භූමියට ප්‍රසූත කරන මවක් වශයෙන් තමයි ශාසනය හඳුන්වා දීලා තියෙන්නේ. පුදුම විදියට මේ පුංචි දේවල් වලට සලකපු ආදර්ශවත් චරිතයක් ඒ වගේ බොහෝම කාර්යබහුලව ගත කරපු කිසිම දවසක මොනම දෙයක් ਸਰවඥාන්සේ වගකීමක් ධූරයක් දුන්නොත් බෑ කියන්නේ නැතුව දරපු ස්වාමීන් වහන්සේ තමයි. ඉතින් රාහුල පුංචාම්දන් අහනවා මේ මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ වාගේ ඒ පඬිතෙක් හම්බුණාට පස්සේ නිතර ඇසුරුකරනද එයා පහත් කළ සලකනවාද කියලා. නිතර ඇසුරුකරනද යෑම නිසා මේ හම්බෙච්ච මේ උතුම් පඬිතයව අවජානාසි. එයාව අඩුතක්ෂේදුවක දාලා සලකනවා කියලා. ඉතින් ඒක තමයි අවජානාමි අවජානාසි කියන අදහස් කරන්නේ අද ලංකාවේ නිදහස් අධ්‍යාපනයට වෙලා තියෙන එකයි. ඒක නිකන් දෙන්නේ කාටවත් වටිනාකමක් නැහැ. ඔක්කොමලා බලන්නේ ටියුෂන් යන්න පිටරට යන්න. මොකද ඒව කෝටි ගණන් බීදම් කරන්න ඕනේ. ඉතින් ඒ නිසා නිදන් නිකන් දෙන අධ්‍යාපනයේට බල්ලු බල්ලෙක්ගේ සැලකීමක් නැහැ. නමුත් අද අපි මේ ලංකාවගේ රටක මේ තරම්ම සාරක්ෂතාවයක් රැකගෙන තියෙන්නේ එදා විශාල පිරිසක් මේ අපේ හිඟනකම තිබුණාට කමන්නේ දුවදරුවන් වෙනුවෙන් අපි මේක අපි උගන්වමු. ওইටත් වැඩිය ප්‍රශංසනීයයි දහම් පාසල. ඒත් කිසිම ගෙවීමක් කරන්නේ නැහැ. ඉතින් රජේ ගවන්න උත්සාහ කරනවා. උත්සාහ කරපු ගාන ඉතින් ටිකක් වණ වෙනවා වැඩි. මේක නිසා අපිට පේන පටන් අර ගන්නවා මේ නිදාස් අධ්‍යාපනයේ මෙච්චර ලස්සන තියෙද්දි එකකින් ඔක්කොම කරන්න පුළුවන්. කිසිසේත්ම මොනම ටියුෂන් එකක්වත් ඕනේ නැහැ. මොනම පිටරට කැන්න ඕනෙත් නැහැ. පිටරට මිනිස්සු මෙහෙට ගෙන්නන්න පුළුවන් තරමට තියෙනවා. නමුත් අපි අව탁සිරු කරනවා. ඒක අර දිවිලේ දකින්න කුක්ලයි කර්මල වගේ ඒක කොහොමඩක්වත් ගණන් ගන්නෑ. ඒ වගේම තමයි බුද්ධහම. පිටරටින් ලංකාවෙන් පිටරට ගියාට පස්සේ තමයි තේරෙන්නේ මේ ලංකාවේ වැඩමුළුවක් කරන සත්ත පහක් විදන් වෙන්නේ. ඕන තරම් මිනිස්සු සංඝයාට සලකන ඕන තරම් මිනිස්සු ඒකට උදව් කරන්න කැමති. නමුත් අපි මේක ධර්මද්වීපේ ධර්මද්වීපේ කියලා කිව්වට එක එක්කක් දන්නේ අපිට මේ හම්බෙලා තියෙන මේ වටිනා ඒ සාසනික සම්පත්තිය. ඒක අපේ සංස්කෘතිය හරීම ආගන්තුක සත්කාර තියෙන සංස්කෘතියක්. මේ ලෝකේ කොහෙම රටකවත් නැහැ. ඉතින් ඒක අපි ගණන් ගන්නෑ. අපි හිතනවා මේ අපි ගියාට පස්සේ අපිට සලකන එක උන් කරන්න ඕනේ අපිට. ඒ නිසා ආගන්තුක සත්කාරෙ මීට වැඩිය මට කරන්න ඕන කියන එක තමයි අපි හිතාන ඉන්නේ. නමුත් පිටතට ගිහිල්ලා බලන්න බලු බල්ලෙක්ගේ සැලකුමක් නැහැ. කිසිම සැලකුමක් නැහැ. ඒක ඉතින් මම ඇවිදින කෙනෙක් වශයෙන් දන්නවා භික්ෂුවක් වශයෙන් මම දන්නවා මේ සැලකුම නැහැ. ඉතින් ඒක අපේ තියෙන මේ ජාතික සංස්කෘතික ලක්ෂණය අපි මේක රැකගන්නත් ඕනේ. වගේම Tamanට කවුරු හරි ඇල්ලොත්‍රකෝපයක් දුන්නත් අත දිගහැරලා මෙන්න මෙතන ලිඳ තියෙන කියලා කිව්වත් පුදුමාකාර සැලකුමකට සැලකන්න ඕනේ. ඒව තමයි අපට ඉදිරි ගමනේදී මේ කියන විපස්සනාවට පාදක වෙන්නේ. ඉතින් ඒ මේ නිතර අසුරට ලැබීම නිසා දැන් කාලේ කියනවා නොමිලේ ලැබෙන නිසා අපි මේ අව탁සීරු කිරීම නිසා අපේ ක්ෂණ සම්පත්තිය මේ මම දැන් මෙතන කියන එක ගාණක් ගෙවන්න ඕනේ නැති නිසා කාටවත් පස්සේ යන්න ඕනේ නැති නිසා ඒක තමයි අපි ඉස්සල්ලාම පාගගන්නේ පාගතර පස්සේ අපි අහන හොඳ කර්මස්ථානචාරවරෙක් නැහැ. හොඳ භාවනා මධ්‍යස්ථානයක් නැහැ. නිස්සද්ද තැනක් නැහැ. අයියෝ කරන නරිවන්දන් කතා දිහා බලනකොට මේ මිනිස්සෙන් මේ නොමිලේ හම්බෙච්ච මේ මානව සම්පත, ක්ෂණ සම්පත්තිය එක්කෙනෙක්වත් තේරුම් අරගෙන නෙවෙයි ඔය චර්චුරු ගාන කතා කතා කරන්නේ. එක්කෙනෙකුටත් ඔය කිසිම බාධාවක් තියෙදි මම දැන් මෙතන ගෙන්දන්නේ ඔයා ඉන්න බෑ. ඕන කෙනෙකුට යන්න පුළුවන්. ඉතින් ඒක තේරුම් ගන්න නැති කෙනා මේ චෝදනා කරන්නේ මොන වගේ කාරණාවටද කියලා පුංචි රාහුල හඳුරන්න කියලා දෙන දේ මම හිතනවා අපේ මේ දේශනාවේ පණිවිඩය. ඒක ඇත්තටම මගේ පණිවිඩයක් නෙවෙයි. මේ සූත්‍රයේ තේරුවෙත් මම නෙවෙයි. නමුත් සරුවචනාංශයේ දෙන එක මේ අපි දැන් සාසන භාරදාර කට්ටිය අපි මේ සාසනේ වැඩ කරන කට්ටිය අපි අයියලා අපි අක්කලා කියලා වැඩ කරන අයට පුංචි ඩොක්කක් අනින්න මුද්දක් දාපු නැති අතකින් අනින්නම් තියෙන මුද්දත්තාබසිකේ මුද්ද වදින්න අනින්න ඕනේ. එතකොට නම් හෘදේ ඔය හිල් ඔලු කට්ට හිල් වෙලා යන්න වදින්න ඕනේ. මේකේ වදින්නේ එහෙම කරන්නේ. ඒ නිසා මේ අභින්න සංවාසයේ ලැබිච්ච නිසා මේ පඬිතේ කවජානනය කරනවාද? මේ නොමිල ලැබෙන නිසා. ඒකේ ගුරුමි පඬිස් ස්වාමීන් වහන්සේ කියනකොට කියනවා මේ සතිපට්ඨාන තියෙන වචනාකම කියනකොට ඒ සතිපට්ඨානයේ තියෙන ಗುಣ හතරක් පෙන්නනවා. අපේ සාමාන්‍ය ආස්වාස් ප්‍රසවාසයත් එක්ක අපේ ජීවිතේ පවත්තන්ට ඝන ද්‍රව වායු කියලා තුනක් අවශ්‍යයි. ඒකෙන් අපි ඝන ආහාර හොයන්න දවසේ පැය 8 මදි අතිකාල සේවාවක් කරනවා. මේ ඛණ්ඩ හොයන්න. ඒක ඒකවත් මදි. සතියන්තෙත් වැඩ කරනවා, ගෙදරවිලත් බිස්නස් කරනවා, පෙන්ෂන් එකේ පස්සෙත් වැඩ කරනවා. මේ ඝන ආහාර හොයන්න. නමුත් ඝන ආහාර නැතුව මාස 7ක් මිනිසෙකුට ජීවත් වෙන්න පුළුවන්. ද්‍රවය නැතුව දවස් 7යි ජීවත් වෙන්න පුළුවන්. වතුර ගැන අපි සලකන්නේ අපි මේ ඝන ආහාර වන්න කොළඹ ගිහිල්ලා බොන වතුර ටික ඇති අපි කලින් නැහින්ද. අපි මේ වගේ නගරක වගේ කැලේක තියෙන පිරිසුදු වාතය ජලය අතහැරලා මේ යන ගමනේදී යන යන දන හම්බ වෙන්නේ ජරා වතුර. මේ මොකටද යන්නේ ඝන ආහාර හොයන්න. සැප සම්පත් හොයන්න. ඊට පස්සේ මේ වතුර ටික සලකනවා නම් උඹ කියන්නේ කවුද උඹ බොන දේ තමයි. වැඩි වතුර බොන මනස වැඩි නිරෝගී වෙ ඉන්නවා. ඒකත් බොන්න ඕනේ වහ නැති වතුර. නමුත් වතුරට අපි සලකන්නේ කොච්චරද පොඩ්ඩද කියලා බලන්න. ඒකෙන් ඇතිවලා තියෙන රෝග කන්දරාව බලන්න. මේ හැම තැනම හැම කට්ටියම ඇවිදිනවා බෙහෙත් බොන්න. යන්න යන හැම වෙලාවකම ওই තියෙන අපි ළඟ තියෙන මේ පිරිසුදු ජලයෙන් අපි අයින් වෙනවා. මේට වැඩිය හිතන කියලා කියනවා හුළඟ නැතුව තප්පර 7යි විනාඩි 7යි ජීවත් වෙන්න පුළුවන්. මේක ගැන කවුද සලකන්නේ? අපිට හම්බෙලා තියෙන නොමිලේ හම්බෙලා තියෙන වාතේ. මේකට බුදුහාමුදුරු කියන විජන වාතය කියලා. කවුරු ප්‍රසවාස කරපු වාතයක් නෙමෙයි මේ කැළියේ තියෙන්නේ. මේ විජන වාතය සලකන් නැතිකම නිසා මේ මිනිස්සයෝ ඝන ආහාරයට බඩ රකින්න මේ නටන කඹරන කැඹිරිල දිහා බලනකොට ඒ නිසා පිට කරන හුස්ම ටිකත් පරිසරය දූෂණය කරනවා. ඊට වඩා බොහොම විවේකීව මේ අලයක් තම්බගෙන කාලා ජීවත් වෙනවා නම් මනුස්සකෙන් පිටන වාතයත් ඔච්චර ජූසිච්ච නැහැ. මනුස්සර ඔච්චර ජරාවතර වෙබි ඩවුන් ගානේ රන්ටින්න ඕන කමකුත් නැහැ. නමුත් මේ ඝන මේ ආහාරයට නට නැටිල්ල කඹුරන කැඹිරිල්ල මේ බඩ විතරක ගන්නනේ. ඊට පස්සේ ඒ තරම් සලකනවාද ද්‍රවවලට. සලකනවා නම් මේ ලීඩ එකක්වත් දෙන්නේ විදියක් නැහැ. එහෙම නැත්නම් මේකට හුඟක් අඩු වෙන්නේ නේද? ඊටත් වැඩි සලකන්න ඕන හුස්ම. හුස්ම කෝටි 13ක් ගන්නවලු එක මිනිහෙක් දල වශයෙන් මම ඉලක්ක වැරදි ඇති අවුරුදු 100ක් ජීවත් වෙනවා. කීයක් දැන දැන ගන්නවද? හුස්ම ගන්නකොට කීයක් දැන දැන ගන්නවද? සමහරට මුළු අවුරුදු 100ම කෝටි 13ම දැන දැන නෙවෙයි හුස්ම ගන්න. ඒ මොකද අභින්න සංවාසය තියෙනවා නිකන් හම්බ වෙනවා. දැන් චීනෙට ගෙනියනවලු එංගලන්තේ තියෙන කන්දක් උඩ තියෙන වාතේ ලීටර එකක් ඩොලර් 90ක් වෙනවා. ඒ වාතේ හිර කරලා කන්ද උඩ තියෙන වාතේ කියලා චීනෙ ගිහිල්ලා විකුණන මොකද චීනෙ පිරිසුදු වාතේ නෑ දැන්. තාක්ෂණ දියුණුව නිසා තත් තුන්වෙනි තට්ටුවේ හුස්ම ගන්න බෑ. ඒක ඔක්කොම කනදු මාර්ගෙන් වැහිලා තියෙනවා. ඒ නිසා දැන් පහුගිය දවස්වල මම මේ ආර්ථික විද්‍යාව උගන්වන්න හදනව නෙවෙයි ආර්ථික සංවර්ධනය නතර කරා. ඒ වගේ රටක මිනිස්සේ එංගලන්තේ තියෙන හුලං ගෙනියලා විකුණනවා. අර අර වාතයේ වෙනුවට ලීටර එකක් ඩොලර් 90ක් වෙනවා. ඉතින් අපේ පැත්තේ පරණ කතාවක් තියෙනවා සයිබුනානාගේ ගෑයින් තමාරු වෙලා මේ දොස්තර මහත්තයා කියනවලු මේ වාතය අපිරිසුදුදලා තියෙන නිසා නුවර උලන් වදින්න අරින්නේ කියලා. ඉතින් ඒ නිසා මනුස්සයර කල්පනා කරලු ගිය පාර නුවර ගිය වෙලාවේදී ටයර් එකට උලන් ඇව්වේ නුවරදී ඒ නිසා ගෙනල්ලා මූණට තියලා අල්ලනවලු ටයර් එකේ උලන් දෙක නුවර උලන් පරණ කතා මේවා මේ අපිට තේරෙන්නේ නැතිකම නිසා මේ මිනිස්සු පෝලා තියෙන කුණු හරප නිසා අපි જાතියක් වශයෙන් කොහෙද යන්නේ කියලා පොඩ්ඩක් හිතන්න මේ කැලේ අතහැරලා මේ පිරිසුදුයේ අතහැරලා අපි මේ අඹාගෙන දුවනවා මේ ඝණය හොයන්න ද්‍රවය හොයන්න ද්‍රවය තමයි වාතේ නැතුන ඒ වගේ තමයි මේ සතිපට්ඨානෙදි මේ නිකං හම්බෙන සතිපට්ඨානෙතියෙදි මේ බුද්ධ ආගමක් උඩ තියාගෙන වෙන ආගමක් උඩ තියාන සංවිධානය හදාගෙන මේ නටන බයිල වැත්තක තියෙද්දි එක චිත්තක්ෂණයක් වර්තමාන මොහොතේ ඉඳ දන්නවනම් ඉතින් මේ මනුස්සයාට ලෙඩ වෙන වෙලාවේදී හොඳටම යාළුවා හම්බ වෙනවනේ වයසට යනකොට එන්න එන්න එන්න චිත්තක්ෂණේ ලැබෙනවනේ මරණ මොහොතේදී මේ මනුස්සයා ඉන්නේ මම දැන් මෙතන ඒ විතරක් නෙවෙයි. කවදාකවත් මරණ මොහොතේදී මම දැන් මෙතන ඉගෙන ගන්න බෑ. ලෙඩ වුණාට පස්සේ බෑ. වයසට ගියාට පස්සේ බෑ. ඒ නිසා මේ නිකන් හම් වෙන සතිපට්ඨානේ ක්ෂණ සම්පත්තිය සතිය මේ අභින්න සංවාසය නිසා අව탁සීර වෙලා තියෙනවා. කාටවත් නැති දෙයක් නෙවෙයි මේ. මොක කවදාකවත් අපි හිතන්නේ ඊට වැඩිය මේ අතපත ගන්න පුළුවන් එකතු කරන්න පුළුවන් නම්බු ලබන්න පුළුවන් සත්කාර ලබන්න පුළුවන් සම්මාන ලබන්න පුළුවන් දේවල් එකතු කරන්න. අපි මේ වලිගෝඩ ඉඳගෙන පස්සට දෙනවා කියන රිලෙවෙක් වාගේ. පොඩ්ඩක් වලිගයක සාදාලා වාඩි වෙන්න අපෝ. ඒකට රිද්දෙත් නැහැ. මේ වලිගෝඩ වාඩි වෙලාදී. ඉතින් මේ නිතර ඇසුරට ලැබුණයි කියලා මේ අති මේ පඬිතයාට මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේට අවජානනය කරන දුක්ඛාදාරෝ මනුස්සානම් මිනිස්යන්ගේ නැත්නම් මානව හිතපින්ස උද්දී දිවා රාත්‍රී කටයුතු කරන මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේට නිච්ඡං නැත්තම් කච්චි අපචිනතෝ මය අපචිතෝ නිතර මම උපස්ථාන කරගෙන ඉන්නවද නැත්නම් උන්වහන්සේ ඉතින් උණුගේ වැඩ කරන කෙනානේ කියලා අමතක කරලා දානවා. එකක් තමන්ට නිතර ඇසුරට හම්බ වෙනවා වෙන කෙනෙකුට හම්බෙන්න හම්බෙන්න මට හම්බෙන්න පුළුවන්. ඒක නිසා පඬිතය අවධානය කරනවා. ඒ වගේම ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පුතුම විදිහට මේ ශාසනය කටයුතු උපාසක උපාසිකාවන්ගේ කටයුතු සර්වඥාන්සේ කටයුතු පුතුම විදිහට ඉලා ගත කරන්නේ ඒ නිසා මෙච්චර රටක ජාතියට සේවයක් කරන මේ කෙනා මම සැදී පැහැදී කරනවාද දරදී ආදමින් කටයුතු කරනවාද කියන එක පුත්‍රජනන්සේ රාහුල පුංචාපුරෙන් අහනවා. එතකොට මේ මේ රාහුල කුංචි හාමුදුරුවොත් මේ බුදු දනන්සේ ඉස්ලාම් වතාවට අහනවා නෙවෙයි ලක්ෂ කෝටි වාරයක් කියලා දීලා තියෙනවා නිතරම යටහත් පාත් වෙන්න නිතරම වැඩි හිටියන්න ගරු කරන්න ඒ නිසා නාහං අබින්න සංවාසං අපි අවජානාමි පඬිතෝ අවසරයි ගෞරවනීය බුදු හාමුදුරනේ මම නිතර ඇසුරට ලැබුණේ ලැබුණා කියලා නිකන් හම්බුණයි කියලා ඒ පඬිත වූ සාරිපුත්‍ර සාංශේ අවජානනය කරන්නේ නැහැ උක්කාඩාරෝ මනුසහන නිච්ඡං අපචිතෝ මයා මම නිතරම ගිහිල්ලා බලන උන්වහන්සේට සප පහසුකම තියනවද දර තියනවද දිය තියනවද මම නිතරම එළඹ පෙළඹ වාසය කරනවා මොකද උන්වහන්සේ නිතරම ඒ මනුස්සයන්ට පහනක් දරාගෙන ඉන්න කෙනෙක් වගේ ලයි පාරෙන් තිය ලයිට් කරනවක් වගේ කියලා මේ ප්‍රධානම වැරද්ද වෙන්න තියෙන වැරද්ද නිවැරදි කරලා මේ ਸਰුවචන්හන්සේ ඒකම නැවත නැවතත් පුංචි පුංචි කාරණා හරහා මේ පුංචි රාහුල හාමුදුරන්ට මතු කරලා දෙනවා. බොයි කියන පඬිතය අසුර කරන එකත් ඒ පඬිතය විරේ සැදී පැහැදී කටයුතු කරනවා කියන එකත් එකකින් සම්පාදනය වෙනව නෙවෙයි විශාල විචල්්‍ය සාධක රාශියක් කරා සිද්ධ වෙන්නේ ඒ සෑම විචල්්‍ය සාධකයක්ම සමාජ ධර්ම. එහෙම නැත්නම් ඒවා මේ ඕනම කෙනෙකුට පේන දෙයක් ආචාර ධර්ම. ඒ පුංචි පුංචි ආචාර ධර්ම ටික තමයි අපි මේ සීකියාපද කියලා කියනවා. සංස්කෘතිය කියලා කියනවා. මානව දයාව කියලා කියනවා. manussකම කියලා කියනවා. හැදිච්චකම කියලා කියනවා. මෙලෙක් ගතිය මහත්ම ගතිය කියලා කියනවා. ඉතින් ඒක තමයි අපි ඇත්තටම මේ බුදුජාන් වහන්සේ ඇසුරු කිරීම නිසා අපිට ලැබිලා තියෙන සංස්කෘතිය බෞද්ධ සංස්කෘතිය කියලා කියනවා නිතරම අපි ඒ පුංචි පුංචි කාරණා වලින් නිතරම තමන්ගේ අවිහිංසක බව නිහතමානී බව පුංචි රාහුල හාමුදුරන්ට විතරක් නෙමෙයි කාටත් තියෙනවා. ඇත්තටම කියනවා පුංචි රාහුල හාමුදුරන්ටත් වැඩිය පුංචි තැනක ඉඳලා බුදුහාමුදුරුවෝ මෙතන කතා කරන්නේ. පුංචි රාහුල හාමුදුරන්ට තේරෙන තාලෙට යා මේ ළඟදි පැවිදි වෙච්ච අවුරුදු 7ක් කෙනෙක් කියලා නෙවෙයි ආදර්ශයට අරගෙන බුදුජානනාංශේ පෙන්වලා දෙනවා නිතරම තමන්ගෙන් කරන්න තියෙන කටයුතු ගුරුවරයා කෙරෙහි වැඩිහිටියන් කෙරෙහි කටයුතු කරන ගමන් ඒ නිහතමානීකම අමතක කරන්න එපා. නිතරම ඒ ආධුනික මනස අමතක කරන්න එපා. නිතරම අහිංසකත්වය අමතක කරන්න එපා. ඒ අමතක නොකරන කරුණු අපි මේ වෙනකොට මේ තිස්සලා සාසි කීපයක ගාතාව ගාතාව වගේ ඉදිරියෙන් තියාගත්තා. අද අපි මේ දැන් මෙතෙක් මේ සාකච්ඡා කරේ ඒ සූත්‍රයේ තේමා ගාතාව ඊට පස්සේ චීවරේ පින්ඩ පාතේච පච්චයේ සීනාසනේ. කියන්නේ චීවර පින්ඩ පාත සීනාසන ගිලානප්‍රත්‍ය කියන පද හතරයි මේ ගාථා බන්ධනය කර කරලා තියෙන්නේ චීවරේ පින්න පාතේච පච්චයේ සේනාසනේ. ඒ තේසු තණ්හම් මාකාශී මාලෝකම් පුනරාගමි. මේ හතර විශේෂ තණ්හා කරන්න එපා. තණ්හා කෙරුවොත් ආය මේ ලෝකෙට එන්න වෙනවා. එහෙම නැත්නම් මේ සිව්පසේ පරිභෝග කරන වෙලාවේදී ඒක පිළිබඳව ප්‍රතිවේක්ෂාවෙන් යුක්තව එහෙම නැත්නම් නුවණින් සලකලා කියලා කියනවා. මේ ප්‍රතිවේක්ෂා වචනයත් යෝනිසෝමනස්කාරයත් බොහෝ විට සමාන අර්ථ වශයෙන් දර්ශනේ පෙන්ලා දෙන්න හදනවා. එහෙම නැත්නම් තේරුම් ගත යුතු වෙනවා. මේ හතර නැතුව අපිට ජීවත් වෙන්න බෑ. චීවර කියන එක ගියත්තන්ගේ පැත්තෙන් අඳුම් පැලුම් කියලා ගත්තා ගමන්නේ. එහෙනම් උපාසක උපාසිකාවෝ පන්සල් යනකොට අඳින සුදු ඇඳුම අපිට නිකන් බෞද්ධ බෞද්ධයන් වශයෙන් අපට පේන්න තියෙනවා චීවරේ. එහෙම නැත්නම් මේ සංඝයාගේ මේ කහට සිවුර. ඒක තමයි ගිහියත් අංග පැත්තේ ඔය සුදු ඇඳුම කියලා නැත්නම් එතන ඉඳලා පාවිච්චි කරන ඇඳුම. පින්ඩපාතේ කියලා කියන්නේ ගයක් ගයක් පාසා පිටුසුකා වැඩලා ලබන ආහාර ටික ගිහියාගේ කෑම. සීනාසනේ කියලා කියන්නේ සංඝයාට ගිහියන් විසින් සකස් කරලා පූජා කරන දෙයක්. එම ගිහියා තමා විසින්ම සකස් කරගන්න තමන්ගේ නිවෙස්නය. ගිලාන ප්‍රත්‍ය කියලා කියන්නේ ගිහියට තියෙනවා දේශීය වෛද්‍ය බටහිර දේවල් ගොඩක් දේවල් පුදුජානංශය දීලා තින්නේ මේ පුතිමුත්ත බේසජ්ජේ. ඒක තමයි පුතිමුත්ත බේසජ්ජන් නිසායි පබ්බජ්ජා. තමන් ජීවනිකුත් වෙන මුත්‍රා ටික හරියට පාවිච්චි කරන්න දන්නවා බෙහෙතක් විදියට. ඉතින් ඒක බුදුහාමුදුරු කියන කැලේ ඉන්න හාමුදුරන්ට නිකම්ම වෙනදී ඒකෙන් තමයි යපෙන්නේ තියෙන්නේ. ඒක තමයි අපිට තියෙන එකම බෙහෙත. නැත්නම් ඒකට අපි ගුරුම රටින් කියන්නේ පුරම ජාතික කියන්නේ බුද්ධ බෙහෙත කියලා. මොනවා හරි ලෙඩක් වෙච්චාම විසාලෙන් අමාරු හිටනරක් කරගන්න ඉස්සලා අහනවා බුද්ධ බෙහෙත පාවිච්චි කරලා තියෙනවා. ඉතින් අපේ රටේ ලංකාවේ දැන් දන්නේම නැහැ. මොකද මේ ඉංග්‍රීසි වෙදකම බුදුහාමුදුරන්ට ටිකක් උඩින් ගිහිලා දැන්. බුදුහාමුදුරු මුල්ලට යනවා මේ ඉංග්‍රීසි වෙදකම ගිහිල්ලා නමුත් හිතන්න පෙනෙයි කවුද මේ ඉංග්‍රීසි වෙදකම හරහා මූණ දාගෙන ඉන්නේ කවුද කියන එක තීරුම් ගනී ටික කාලයක් යනකොට කෙසේ නමුත් මේ චීවර පින්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන මේ සිව්පසය විශේෂයෙන්ම මේ වගේ තැනකට ආපු කෙනා භික්ෂු වේවා උපාසක උපාසිකාව වේවා එයත් දන්නවා අපි මේ අනුන් දෙන දෙයක් කාලා ඉන්නේ කියලා ඒ නිසා මෙතෙන්ට එනකොට අපිට හිත අලුත් වැඩියා කරගන්න ගොඩාක් කරුණු තියෙනවා. අපි හම්බ කරන කන දේ අපිට ඕන විදිහට ලුණු මිරිස් දාලා සකස් කරගෙන ඉන්න පුළුවන්. නමුත් මෙතන එහෙම නෙවෙයි. කවුරු හරි හදලා බණක් භාවනාවක් කරන්න, භ්‍රමචර්යයක් රකින්න, ක්ෂණ සම්පත්‍ය උපයන්න පූජා කරපු දෙයක්. මේ වසුරු හෙලන්න එපා. මේවා සුකෝපභෝගී පාවිච්චි කරගන්නත් එපා. යෝගේ මේ උපකරණ විශේෂයි චීවර පින්ඩ පාත්‍රේ නාසන කිලම්පත කිව්වහම ඒ උපකරණ විශේෂයි දන්නේ නැත්නම් පිළියෙල කරලා අහගන්න එක නවීන ශිෂ්ටාචාරය නැත්තම් සමාජශීලී ගතිය. ඒ විතරක් නෙවෙයි Taman කොයි වෙලාවක හරි ඒ සිව්පසය කියලා මේකට කියන්නේ ඒ සිව්පසය පාවිච්චි කරන වෙලාවේදී මම දැන් මේ දේ පාවිච්චි කරනවා කියන සිහිය ලැබිලා තියෙනවනම් ඒක තමයි මේකේ පරමාර්ථ වශයෙන් අදහස් කරන්නේ. Taman ඇඳුමක් අඳින වෙලාවක් සිවුර වළඳනවායි කියලා සාමාන්‍යයෙන් කියන්නේ සිවුර පෙරවනවා කියලා කියනවා. අඳිනවා පෙරවනවා. අන්නේ සිවුර පෙරවන වෙලාවේදී මම මේ සිවුර පෙරවන්නේ කියන එක අමතක කරන්න බෑ භික්ෂුවකට. මොකද එකම පාට නිකන් හරි හතරක් රෙද්ද. ඒ නිසා මේක ගිහි අඳුමක් නෙවෙයි. ඒක නිසා ඒක අත ගන්න හැම වෙලාවෙදීම ප්‍රතිවීක්ෂා වශයෙන් එලබසිටි සිහිය තිබුණත් නැතත් ඕනම කෙනෙකුට මම දැන් පැවිද්දෙක් කියන එක ශූර ගලවනකොට ශූර දාගන්නකොට තේරෙනවා. මොකද ඒක ඒකේ සටහනත් වෙනස්, පෙරවන ආකාරයත් වෙනස්. ගීයට එහෙම ගන්නෑ. ඒ නිසා ගීයට අපි මෙහි ආපුවාම උදව් කරනවා මේ ප්‍රතිවේක්ෂාවට ආධාරකයක් වශයෙන් සුදු ඇඳුමක් අඳින්න මේ උතුරු සලුවක් දාන. ඒකට ටිකක් පොඩි මතකයක් එනවා මොකාටද මේ මං අඳින්නේ කියලා. මොන නාටකමක්ද මම මේ නටන්නේ. ගෙදර ඉඳන්දී අපි විවිධාකාර විදිහට අපේ අංගපසංග පෙන්නන්න ඇඳුම් මෝස්තර කපල කොටලා ඇඳගත්තට මෙතනදී එහෙම එකක් නෙවෙයි සිද්ධ වෙන්නේ. මෙතන මේ Brahmacharya අනුග්‍රහය පිණිසනේ කරන්නේ. ඒ නිසා යම් කෙනෙක් සිවුර වන්දන වෙලාවේ පටිසංකා යෝනිසෝ චීවරම් පටිසීවාමි කියලා මේ සිවුර මම මෙන්න මේ ප්‍රයෝජන සලකලා පාවිච්චි කරන්න කියන එක තේරුම් ගන්නවා නම් ඒකට අපි ආර්ථික විද්‍යාව කියන්නේ ආර්ථික විද්‍යාවේ මේ සමාජ විද්‍යාව කියන්නේ ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කරනවා. කවදාකවත් මේ සිවුර නැත්නම් මේ අඳින ඇඳුම කාට කාමයේ දනවන්න නෙවෙයි. ඒ වගේම ලැජ්ජසිත ස්ථාන හෙලිකරන්න නෙවෙයි. ඒක අඳින්නේ ලැජ්ජී ස්ථාන වහන්නත් අනුන්ට කාමයක් ඇති නොවන විදිහට. නමුත් අද තියෙන ඇඳුම් සම්පූර්ණයෙන්ම අනිපැත. අද ඇඳුම් අඳිනකොට හෙළුව එලි කරලයි ඉතුරු ටික ඔක්කොම මොස්තර කරන්නේ. ඒක හොඳට පේනවා. ඔය මේ රූපලාවන්‍ය ස්ථානවල ඊ කර්මාන්තවල ඉන්න අය කොච්චරක් මම මේ කාමයේ දැනවීම සඳහා නවීන පන්නේ ඇඳුම් හදනවද කියන එක ලංකාව කොච්චර එක අනුමත කරනවද කියනවනම් තේරබර් පොළ තිබුණ ආර්ථිකය දැන් 100%ක්ම තියෙන ලංකාවේ ඇඳුම් කර්මාන්තය මත. අපේ ප්‍රධාන ආදාය මාර්ගය ඇඳුම් කර්මාන්තය. ඒ නිසා අපි මිනිස්සුන්ට කුණු හරප කරන්නයි මුළු රටම සදී පැහැදී සිටින්නේ. පිට සුද්දට ඇඳුම් මහලා විකුණ ගන්න හමුනොත් කෝට එක හමුනොත් අපි දිනුන්නේ නැහැ. සුද්දට ආර්ථිකය වැටලා ඇඳුම් ඇඳේ නැත්නම් අපි ඉවරයි. අපේ තිබුණේ තේරබර පොළ ආර්ථිකේ නෑ. දැන් තියෙන්නේ අපි අනුන්ට හෙළුව පෙන්නන්නට ඉදිරිපත් වෙච්ච જાතියක්. අපිට ඒ සිංගප්පූරුවත් මේ බංගලාදේශයත් එක්ක එකට සටනක් දී ගන්න බැරි ගැන අපි හරියට කනගාටුයි. ඒ වගේ දුප්පත් රටවල් එක්ක සටනක් දීගෙන වැඩියෙන් අඳුම් ප්‍රමාණයක් මහලා විකුණ ගන්න පුළුවන් නම් ඔන්න අපේ ආර්ථිකය හොඳයි. ඒ නිසා මේ දේශීය කෘෂි ආර්ථිකයේ ඉඳලා අපි මේ මැද පෙර දිගට වාල් සේවයක් පටන් අරන් තියෙනවා. ඒ වගේම මේ ඇඳුම් කර්මාන්තේ. මේ අපි දන්න කාලේ අවුරුදු 30 40 ඇති වෙච්ච වෙනස. ඒ නිසා අපි දැනගත්තත් නොදැනගත්තත් ආවට ආයිබෝන් කියන්නේ ඔය පිටරට මිනිස්සු අපට දෙන මේ ආර්ය වංශය යටපත් කරන අපේ තිබුණු මෙච්චර මුල් බැහැගෙන තිබුණු ආර්ථිකය වෙනස් කරලා අපි ඇඳුමට නටන්න නැතිද. මේ මෙතන ඉන්න කට්ටියට සමහරලාට ඒක නැතුව ඇති මෙතන ඉන්න කට්ටියගේ දරුවෝ දන්නවා දරුවන්නේ දරුවෝ දන්නවා කොච්චර වියදම් කරනවද කියලා අද ඇඳුම් වලට. ඕගොල්ලන්ට සාමාන්‍ය සේවාවක් කරලා මදි ඇඳුම් දරුවන්ට අරන් දෙන්න මොකද ඒවා විෂි කරන්නේ කවදාකවත් පරණ වෙලා දිර්ලා නෙවෙයි. මෝස්තරේ වෙනස් වෙච්ච නිසා. කොහෙද යන්නේ? ඉතින් අපි ඒ වගේ දේවල් වලදී එළඹ සිටි 100ක් නැතුව ප්‍රයෝජනෙ සලකලා කටයුතු කරන්නේ නැතුව අපි කිව්වොත් අපිට භාවනා කරන්න වෙලාවක් නැහැ භාවනා කරන්න තැනක් නැහැ භාවනා කරන්න නිස්සද්දතාවයක් නැහැ කියලා. ඉතින් අපිට තේරෙන්නේ නැත්නම් මේ ඇඳුමට ඔච්චර උඩ නටන්න ගියාම අපිට විවේකෙ නැති වෙනවා. අපිට තැනක් නැති වෙනවා අපිට නිස්සද්දතාවයක් නැති වෙනවා හැමතැනම කර්මාන්ත ශාලා. ඇඳුම් මහනවා. කාටද මේ සුද්දගේ විලි වහන්නේ? විල්ලජ්ජ තියෙන එකකේ පය විලි වහන්නේ. සුද්ධ කියන්නේ කවදාකවත් විලජ්ජ නැති එකක්. විලජ්ජ නැතිකම තමයි උන් අපිට දුන්නේ අවුරුදු 200ක් 300ක් 400ක්. ඒක තමයි අපිටද වෙලා තියෙන්නේ. රොබර්ට් නොක්ස් කියලා තියෙනවා ලංකාවේ මිනිහා සරමාදීන්නේ. ඒ මොකද නිතර දිය කඩවල තියෙනවා පැනලා යන්න ඕනේ පාලම් දාන්නේ. මොකද පාලම් දැම්ම සුද්ධ එකෙන් ඇවිල්ලා වෙඩි තියෙනවා. දිය කඩවල තියෙනකොට උන්ට වාහනේ යන්න බෑ. ඒ නිසා පාලම් හදන්නේ නැහැ. උන් රෙද්ද උසගත්ත එහා පැත්තට ගියා. රෙද්ද පාලට දාගත්ත ගියා. වැඩ කරනට අමුඩි ගැහුවා. ඉවරයි. දැන් ඉන්නේ උන්ට මොකද වෙලා? දැන් මේ පොළොව පොට ඇද වෙච්ච එකම යන්න බෑ. මේ තියෙන ඇඳුම් වල හැටියට. ඒ නිසා සංඝයාගේ සූරතිය බලන්න. ਸਰවචනස අපිට දීලා තියෙන මේ ජාත්‍යන්තර ඇඳුම ඕන තැනක හරියක් දජයක් වගේ අරගෙන ගියාට පස්සේ ආය කවුරක්වත් එන්නේ නැහැ. ওই ඇඳුම හරි කැතයි. ওই ඇඳුම හරි කතා කරන්න බෑයි. මොකද්ද දන්නේ මේක. මේ තන්නේ හතරක් රෙද්දක් මේ හඳින්නේ. ඒක දාගත්තට පස්සේ දෙවුර වහලා ඇඳගත්තට පස්සේ ඉච්ච ලස්සන රූපයක් තියෙනවා බලන්න මොන රූප සුන්දරී තරගයකටත් මේ සංසන්ද දෙවුර වහලා සංගය ඇඳගත්තට පස්සේ තියෙන රූපේ විතර මොකක්වත් නැහැ. ඉතින් අපි මේ වගේ සරල ක්‍රමයක් තියේදී ඒ වුණ සංඝයාට උනත් කියනවා මේ චිවුරු කර්මාන්තයට වැඩිපුර වෙලා ගන්න එපයි කියලා. අපේ සංඝයා මහානකම කියලා හිතන්නේ මේ ඉදිකට්ටේ නෝලේ වැඩි. නෑ මහානකම කියන්නේ ඉදිකට්ටේ නෝල වැත්තක තියලා මහානදම් පුරන එක. මහානකම තමයි රට කරන්නේ ආද. කට්ටු කරන්නේ සුද්දගේ විලි වහන්න ඇඳුම් මහනවා. ඒක මහානකම වෙලාද. නමුත් භික්ෂුන් වහන්සේට කියලා තියෙනවා සිවර කර්මාන්තෙට ඉතර වෙලා ගන්න එපා. ලැජිත් ලබ ලදයම් සිවරකෙන් සතුටු වෙලා ඒක කරන්න ඒ වගේ මේ සිව්පස පරිභෝගයේදී ඒකට කියනවා සිව්පස පරිභෝගේ ප්‍රත්‍යසන්නිශ්‍රිත සීලය කියලා. සීලය හතරකට කඩලා වෙන්නකොට ප්‍රත්‍යසන්නිසිත සීලය කියන්නේ ප්‍රත්‍ය කියන්නේ පච්චය එහෙම නැත්නම් ජීවිතය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන සිව්පසය චීවර පින්ඩපාත සේනාසන ගිලම්පසය. අන්නේ ප්‍රත්‍යසන්නිස්සිත සීලය කියලා කියන්නේ සිවුර ගත්තොත් ඒ සිවුරෙන් ලැබෙන ප්‍රයෝජනය නිතරම සිවුර අඳිනකොට කල්පනා කරන්න. එයින් එපිට කාමයේ දනවන්න හෝ ලැජ්ජී ස්ථාන හෙලිකරන්න ඕ මම නොවන බවට වග බලා ගන්නවා. ඒක සඳහා ප්‍රත්‍යසන්නිසිත සීලය සඳහා අවශ්‍ය කරන්නේ ප්‍රඥාව. අද ඒක තමයි නැත්තේ. අද හම්බ කරන්න ඔක්කොමලා දන්නවා එක එක්කත් පාවිච්චි දන්නේ සල්ලි වේදම් කරන්න එක එක්කත්ම දන්නේ මහායි කාලා ඉඳලා හැම එකම මතක තියාගන්න ඔය මහයුන් කියන්නේ උන් ඔක්කොම ජීවත් වෙන්නේ බැංකුණයි. අපේ සල්ලි අපි මේ මහන්සිලා හම්බ කරන සල්ලි උන් ණයට කාලා අද තියෙන මේ කල්බදු ක්‍රමයට අවුරුදු ගාණක් ජාතිය ණය කරවලා අද උපදින ඕනම එකෙක් ලක්ෂ භාගයක් ණයයි. ඉපදෙන්නත් ඉස්සලා. ඒ තරම් රට උකස් වෙලා තියෙන. ඉතින් අපි දන්නේ අපිට මේ චර්චල පහසුකම් ලැබෙනකොට අපි හිතනවා ණයට අරගෙන කමන්නේ කාලා ගිතෙල් බොනවා නම් හොඳයිනේ. ශ්‍රී ලංකත්ත ගෘතම් පීවේත් කියලා කියනවා පරණ කතාවක්. මේක තමයි ජීවත් වෙන්නේ. ඔය කොළඹ ඉන්නේ. එයා නැත්නම් උඟක් දිනුන සේරම මුළු ගේමම ගෙනියන්නේ ණයට. බොහෝම රතපය වීදගෙන වැඩ කරගෙන යනවා. ඉතින් උන්ගේ උන් කන්නේ අපි මේ අමාරුවෙන් හම්බ කරන සල්ලි තමයි. ඒ වෙනුවට ලද දෙයින් සතුට වෙන්න, ලද ඇඳුමින් සතුට වෙන්න, ලද චීවරෙන් සතුට වෙන්න ප්‍රඥාවන්තයෙකුට විතරයි පුළුවන් කියලා බුදුහාමුදුරු කියනවා. එින් එපිට තියෙන ප්‍රඥාවට, එින් එපිට තියෙන විද්‍යාවට අද නවීන විද්‍යාව කියවට ඒකට බුදුහාමුදුරු කියන්නේ අවිද්‍යාව කියලා. ඒ අවිද්‍යාවෙන් කරන්නේ මොකද්ද? මේ Taman ළඟ නැති ඇඳුමකින් Tamange මේ කුණු කප ශරීරේ ආවරණය කරගෙන නැත්නම් ඒක විදහපාගෙන කාගේ හරි කාම අවධානය ලං කරගන්න හදනවා නැත්නම් කාට හරි කාමේ දනවන්න හදනවා ඕනම සංගරාවක් කරන්න කියන ඕනම පත්‍රයක් කරන්න කියන ඕනම ටෙලිවිෂන් එකක් බලන්න ඕන රේඩියෝ එක බලන්න කොච්චරක් අපේ ඇඳුම හරහා කාමයේ දනවන්න වෙළඳ ව්‍යාපාර කොච්චර තියෙනවද කියලා බුදු සරණ පත්‍රයට යන්න බලන්න කීයක් මවාපානද කියලා මේ ඇඳුමෙන් සෙල්ලම් කරන දේවල්. ඉතින් මේක දකින්නකොට Taman දන්නවනම් මේ මුළු ලෝකෙම මහානකම කරද්දී මහානකම කියන්නේ ඇඳුම් මහාන රසාවට. අපිවත් අඩු ගන්න මහානකම කරන්න එපා. මේ ඉඳ ගන්න ඇඳුමෙන් කාටවත් විල්ලෙජ්ජාවක් ඇති කරන්නත් එපා. Tamange විලි එලි කරන්නත් එපා. විලි වසාගෙන ජීවත් වෙන්න. ඒකල ඒකේ ප්‍රයෝජනෙ සලකලා කටයුතු කරනවා නම් ඒක විදිහ උගා කාලේ ගත කරන්න වෙන්නේ නැහැ. ධනෙ ගත කරන්න වෙන්නේ නැහැ. ශ්‍රමය ගත කරන්න වෙන්නේ. එතකොට අපිට කාලය ධනෙ ශ්‍රමය ඒ චීවර හේතු කරගෙන එහෙම නැත්නම් ඇඳුම හේතු කරගෙන ලබා ගන්න පුළුවන්. ඒ වගේම සඳහන් කර තියෙනවා පින්න පාතේ සංඝයා මුනිවරයා ගමක් ගමක් පාසා තියෙන ගයක් ගයක් පාසා බත් පිසවනවායි කියලා. දුප්පත් මිනිස්සු වුණත් බත් ටිකක් කොහොම හරි මේ ණයට හරි ගෙනලා උයනවා. මොකද පින්න පාති වන්න සංඝයා නමක් වැඩිවත් පොද්ද බෙදන්න දෙයක් තියෙන්නේ බෑ. ඒ නිසා ගයක් ගයක් පාසා බත් පිසවනවායි කියලා බුදුජානනාංශය කියනවා පින්න පාති වන්න සංඝයා. ඒකලා දෙනේ අද දෙයකින් සතුටු වුණාට පස්සේ ඒ ඒ කලවම් බත ඒ කලවම් ආහාරය ඒ মালටි විටමින් එකක්. අපිට දන්නේ ඕන අම්බේරි කියලා. හම්බෙන දේ අනාගපන් කාපන්. අනාගාමි වෙන්න නම් ওই අනාගන කණ එක තේරුම් ගන්න. නැතුව බෑ ඔය උයාගෙන කන්න ගත්තොත් තුන් වේලක් කාලා මදි. ඒකලෙල ඒකට සූප සාහත්‍ර පන්ති වලටත් යන්න ඕනේ. ඊට පස්සේ බඩේ ලියනවට වෙන පතර ගන්න පොරොප්පත් වෙන්න වෙනවා. ඒ වැඩිම උදේ ඉඳලා හඳ යනකම් කණ එක තමයි කැමර කණ්ඩක සූත්‍රය කියලා කියනවා මේකට. කණ්ඩක සූත්‍රය විතරයි. හන්දියක් හන්දියක් ගන්න කොච්චර හෝටල් જાති නන්ද බලන චීන જાති නම් චීන ජපන්ද පොල්වතු කඩද තම්බි හෝටල්ද බ්‍රාහ්මණ හෝටල්ද සිංහල හෝටල්ද විදහාකට ඉන්නවා එන්න අපි ළඟට ඔන්න අපි කැවිල්ලන්නම් කියලා. අපේ සිංහල තිබුණ ක්‍රමේ දැන්නේ නැහැ. මුත්‍ත්‍ක්තු නැහැ. මලබත නැහැ. පින්ඩ වාත නැහැ. සලාක දාන නැහැ. ඒ ටික පැත්තකට ගිහලා මේ කොහෙදෝ ගමනක් යනවා. ඒකල කියන වෙලාවමද කියලා මොකද ඛණ්ඩමයි කල්පනා. උදේ ඉඳලා හැන්ද වෙනකන් දැන් මේ කාපු ගමන් තව දෙවේලකට ඉස්සරහ සැලසුම් කරනවා. පින්න වාතේ බද්ධාංගාර කිසි ප්‍රශ්නයක් නැහැ. ගේ ළඟට ගිහලා අච්චම් බන්තේ කියවනම් ඒත් කරබන යන එකයි තියෙන අද දෙන්න දෙයක් නැහැ ස්වාමීන් වහන්සේ කරන කරබන කියන්නේ. දුරියානේ බෙදුවනම් ප්‍රශ්නයක් නැහැ. ඉන්දියාප්පම් බෙදුව ප්‍රශ්නයක් නැහැ. ගහක් ළඟට ගිය මිනිහා බුදුහාමුදුරුවෝ කියනවා ගහක් ළඟට ගිය මිනිහා පළතුරු තිබුණොත් සතුට වෙනවා. නැත්තම් ඒ සතුට. මේක තාති ගුණය කියන්නේ. අලද්දං යදිදං සාදු නාලද්දං සුන්දරාමිති. උබ්බයේනේව සෝතාදී රුක්ඛංග ප්‍රතිවත්තදේ. ගහක් ළඟට ගිය මිනිහා අලද්දං යද්දං සාදු අනේ ගහේ ගිඩි තියනවා නම් කන්න જાත් ඕ හොඳයි. නාලද්දං සුන්දරාමි නැත්තම් ඉතින් සුන්දරයි. ගහට ගහන්නේ දීපයකෝ මට වෙලාවට නෑ ඍතුවට නෑ වැඩ කරන්නේ. උබයේ නේව සෝතාදී. ගහක් ළඟට ගිය මිනිහෙක් වගේ පින්නපාත ලැබුණත් හොඳයි. නොලැබුණත් හොඳයි. එතන තියෙන තාදී ගතිය රුක්ඛංග ප්‍රතිවත්තේ ගහක් ළඟට ගිය මිනිහෙක් ඉන්නාසේ මේ ව්‍යාපාරය. එනිසා මේ රිට්ටිටකට ආපු අය ගැන හිතන්න ආපු අය හිතන්න අපිට මේ දන්නා දුන්න මිනිස්සෙක් කියලා මොනවාරි තම්බලප්ප දීප බතක් තියෙනවා. අපි කෝලිමේ තැටිය කියලා බෙදාගත්ත කෑවා. ඉවරයි. හැන්දෑවෙන්නේ නෑ දාන කතා. උදේවරු කාපා ඇන්දාලේ පුළුවන් නම් කාපා බැන්න කාපා හිටපන් භාවනා කරපන් මේකට හැට ගෑන කොච්චර අමාරුද කියන්නේ බෑ මං කියන කතාව තමයි ඔය ගියෝ පැවිදි වෙන්නේ නැත්තේ එකම හේතුව රැයට ගන්න හම්බෙන්නේ නිසා වෙන්න මොනම අඩුවඩක්වත් මම දකින්නේ නැහැ ගියා. එක දේ රැයට ගන්න හම්බෙන්නේ නැහැ. ඒත් තමයි ගමේ පන්සලේ යමුනොත් ඒකත් හම්බ වෙනවා. ගමේ පන්සලෙන් පැවිදුණා නම් ඒකත් ඔය ෂේප්මන්ට් එකක් දාගන්නවා හවුදු මොනවා හරි කරලා. බයයි ඒ අනිශ්චිත භාවයට. නැත්තම් මේ පින්වත් පිරිස දිහා බලනකොට පැවිද්දට මොනම බාධාවක්වත් නැහැ. ඔන්න එක බාධාව තියෙන මේ රැයට කන්න නැතිකම තමයි. කොච්චර කඹරනවද කියලා බලන්න. කොච්චර මිනිස්සු සාදරද කියලා බලන්න තම්බල බට් ටිකක් දෙන්න. අපිට ඕන ඕන දේ බෙදාන ලුණු දාගෙන කන්න බෑ මුලකට දාගෙන කන්න බෑ දෙන දෙයක් කණේ ඉගෙන ගත්තට පස්සේ ඒ බුද්ධ භෝගේ ඒක වළඳනකොට තියෙන ඒ පිරිච්ච ගතිය මොකෙන්වත් යන්න බෑ. ඒක ප්‍රයෝජන සලකලා පාවිච්චි කරා. ඒ වුණත් අපේ සංඝයා වුණත් ඒක බෙදා ගන්නවා වැඩි. පමණ දන්නේ නැහැ. ඕනට බෙදාගෙන ඉදුල් උපාසෙන්ට හලනවා. සමහර විටනවා ඉදුල් වාදෙන් ටිකක් දාන්න ඕනේ බල්ලන්ට කපුටන්ට දෙන්න කියලා. ඒකේ ඕන කෙනෙක් කරගත්තා. ඒ තමයි බෙදා ගන්න Taman ඇති වෙන ප්‍රමාණය. බෙදාගත්ත වැළඳුවා. ඒ බුරුමේ 600ක් වළඳනවා. ඒ දානශාලාවේ පුංචි දානශාලාවේ එක බත්තටයක් විස කරන්න දෙන්නේ නැහැ. එක බත්තටයක් විස කරන්න දෙන්නේ නැහැ. බෙදන්නෙත් නැහැ කවුරක්වත්. තියෙනවා ප්‍රමාණය බෙදා ගන්න ඕනේ කිසිම පඩික්කමක් නැහැ. හැන්දින් ගෑරෙක් කාලා පිඟාන එතන තියලා ඵලයක්. පාත්‍රය ගෙනාන පාත්‍රය කැපම් හැන්දින් ගෑරපේ පාත්‍රය අරන් ගිහිලිවලා පාත්‍රය හොදා ගන්න තමන් ඉන්න කුටියේ. ඒ ඒ 600ක් ඉන්න මේ දානේ වළඳන තැන පඩික්කක් නැහැ. ඉඳුල් භාජන නැහැ. අපි දෙන්නෙක් වැළඳුවොත් පස් දෙනෙකුට කන්න ඉඳුල්. ඔක්කොටම ඉස්සලා ඉඳුල් වාදනය තමයි හොයන්නේ. ඒ මොකද මේ නිකන් දෙන නිසා. ඒකත් එලෙන් කරින් හදලා දෙන්න නිසා, මානුෂිකයක් තල හදලා දෙන්න නිසා, ඊයර අභින්න සංවාදයේ නිසා අපි මේ පඬිතිකට අවධානය කරන්නසේ උදේ හන්දෑවේ බත් කන නිසා මේ කෑම භ්‍රමචරීට ගැලපෙන විදිහට පාවිච්චි කිරීමට ඥානය කියලා කියනවා. කෑම දාසලාට සුද්ධෝදනලට ඇට්ටෝම් ගෙදර ගිය කහපිරියෝගේ කන උණ්ඩ ඉතින් උණ්ඩ මේ මහානකම ඉදින්නේ නැහැ. ඉතින් ප්‍රශ්න. ඛණ්ඩ නැති ප්‍රශ්න තියෙනවා. කැපත රෝගී කියලා තව එකක් තියෙනවා. බඩේ අචින්නි කියලා තව එකක් තියෙනවා. මොකද ලෙඩේ බඩේ ලෙඩ. බුදුහාමුදුරු කිව්වේ මේ ලෝකේ තියෙන එක ලෙඩයි. බඩේ ලෙඩ. ඒකෙන් තමයි මේ සියලු රෝග හටගන්නේ. ඒ නිසා අඩල කෑම දහස් වටි. හැබැයි ඒකෙන් ශරීරේ තියාගන්නවා. අඩලකාව කියලා කියන්නේ නොකානු බි දුක් විඳින එක නෙවෙයි. ඒ ඒ සිවුර වගේම සිවුරත් අභින්න සංවාතයක්. සිවුර නිතරම ශරීරයත් ගැවි ගැවි තියෙනවා. ඒ වගේම මේ පින්නපාතේ දවසට දෙවේලක් හුඟක් වෙලන් තනි වේල තමයි. නමුත් උදේ අරුණේ ඉඳලා මධ්‍යන්නේ දක්වා කාලේ ආහාර වේල. දෙකට බෙදලා කෑවත් තනි වේල කෑවත් ඉච්චරයි හැන්දවරුවේ නැහැ. ඒකට අපි කියනවා පින්නපාත ආර්ය වංශය කියලා. ඊට පස්සේ සීනාසනය අනුක්ක මූලගත ශුන්‍යාකාරගත අරඤ්‍යගත ඉතින් බලන්න මේ නගරවල අග නගරවල රාජධානිවල ඉන්න මිනිස්සු නිසන්වනේ ආවට පස්සේ ප්‍රධාන වශයෙන් ස්තුති වෙන්නේ කැලේකට යන්න හම්බුණා කියලා. මේ වනචර වැද්දෝ උංගලා හිටියෙත් කැලේ තමයි මේ ඊයේ පෙරද නගරයට ගිහිලා ඒක ගෙදර කරගෙන දැන් කැලේ අපෝ වෙලා. කැලේට යන වනචර වෙලා. ආවට පස්සේ තේරෙනවනේ රිලව කොච්චර පිං කළා තියෙනවද කියලා. මේක ඉන වල්ලූරෝ ඍෂිසේ කකා ජීවත් වෙනවා. ඉතින් අපිට මෙච්චර ලස්සන දෙයක් තියේදී අපි මේ නගර හදාන, අගනර හදාගෙන, යටිතල පහසුකම් හදාන ආරෝ ඇතුලේ නර නිතරමයි මේ ළඟදී ගියාට පස්සේ මහත් එක්ක අහනවා මේ ස්වාමීන්සේ ජපානයේ ජපානයේ ජපානයේ කියලා තියෙනවා. ඒක මම කතාම නෑ මාත්තු මේ ආසන්නේ යන්න වෙනවා. ගොඩාක් ආරාධන තියෙනවා. අනේ සනස යනවනම් කියන්නේ මං ගිය ගමන් ජීවත් වෙන්නේ ජපාන. ඉවල් වල මිනිසුගේ සංස්කෘතිය තේරුම් ගන්න පුදා පුදුමාකාර සෝදපාලුවකට ලක් වෙලා තියෙනද ගණ්ඩම දෙයක් නෑ ජපානයක් නෑ. ඒ කියාම මයි ළඟට එනවලු ගොඩක් ජපානය යන්න ඕන කට්ටිය රස්සාව යන. මොකද මේ මහත්යාට යටතේ ජපන්නු 6 දෙනෙක් වැඩ. මම ප්‍රධාන උපදේශකවරයෙක්. එයා කියනවා මගේ ෆොටෝ ෆොටෝ තුනක් තියෙනවලු මගේ කාමරේ කන්තෝරුවේ ගහගෙන ජපානයේ යන අයට පෙන්නන. පළවෙනි එක තමයි හිරෝෂිමාව කියන මේ ටෝකියෝට පේන තුක්පාන ඉස්සර තිබුණු ගිනි කන්දක් හැතැම් හයක දැන් ඉතින් පේන්නේ නැහැ දූවිලි වලවලින් බැහිලා ඒ තරම නගරේ අපිරිසිදුයි. ඒකේ තියනවලු වැඩියෙන්ම මිනිස්සු පැනලා මැරෙන ප්‍රපාතයක්. සියදිනස ගන්න ප්‍රපාතයක්. ඒකේ ෆොටෝ එක පෙන්වනවා. දැන් මිනිසුන්ට ඒ පැත්තට යන්න දෙන්නේ නැහැ මොකද හුඟ දෙනෙක් ගිහිල්ලා පැනලා මැරෙනවා. ඒක එක. දෙවෙනි එක පෙන්වනවලු රස්සාවල් හොයාගෙන මේ ශිෂ්‍යත්ව හොයාගෙන රසාවක් කරන ටෝකියෝ නගරයට ආවට පස්සේ ඒ මනුස්සයාට ජීවත් වෙන කාමරයක ඇති මිනි අර මේ අපි ස්පිරිතාලවල තියෙන මිනි දාන ලාච්චු අන්නේ වගේ ලාච්චුක්ලු දෙන්නේ මනුස්සයට ඉන්න. ඇදලා අරගෙන ඇතුළේ ගිහලා බුදියාගෙන හෙටිලීට ඇවිල්ලා දත් මැදගෙන ඒක වහලා තියලා රසාවට යන්න ඕන. ආයෙත් එල්ල ලාච්චු ඇදගත්ත ඇතුළේ ගිහලා බුදියාගත්ත ගියා. ඒකක් ගන්න පඩියෙන් තුන එකක් ගෙවන්න ඕන. ඒ කියන්නේ හොඳම ප්‍රොෆෙසර් කෙනෙකුට වගේ හොඳ රස්සාවක් කරනකොට ඔය ලාච්චුවක් ගන්න පුළුවන්. අර තුන් මාස රතකන කුකුල් පැටව ඉන්න දැකලා තියෙනවා අඩි අඩි කොටු වල දාලා බැටරි සිස්ටම් එකට. ඒක තමයි ඇයි ඒක පෙන්වලු දෙක. තුන්වෙනි එක පෙන්වනවලු ඒ මොකක්වත් නැතුව සතුටින් ජීවත් වෙන්න ඕන නම් කිසිම රස්සාවක් ගින ගැනීමක් කරන්න ඕනේ නැහැ. ට්‍රයිසිකල් එකක් ගත්තාම මිනිස්සු එමේ කරලා ජීවත් වෙන්න පුළුවන්. ඉතින් ප්‍රොෆෙසර්ස්ලා ඒ වගේ බයිසිකල් එකේ මිනිස්සු එහෙමයට ගෙනිනවලු රික්ෂෝ තියෙන. ඒ රික්ෂෝ ෆොටෝ එකක් තියෙනවා. ඒක බෑ ස්ටේන්ලස් ස්ටිල් බයික් ගන්න. මිනිස්සු ප්‍රවාහණය කරපුවම අර ඔක්කොටම මෙඩිය ගාණක් හම්බ කරගන්න පුළුවන්. ඉගෙන ගන්න ඕනේ ඔන්න ටෝකියෝ නගරේ. ඔන්න ජපාන. මේ සීනාසන ගැන කියනකොට අපි හුඟක් හම්බ කරොත් ඔලගේ මිනි පෙට්ටියක් ගන්න පුළුවන්. උදේට ඇවිල්ලා උදේට එළියට ආවල රැයට ඇවිල්ලා ඒකක දාගෙන ජපානයේ ගිහිල්ලා බැදෙල්ලා නෙමෙයි මේ නෙවෙයි. හොඳ ස්කෝලර්ෂිප් එකක් කරලා හොඳ රස්සාවක් කරලා හොඳ ඉහළ මට්ටමේ රටාවක් ගන්න අර කුකුලන්ඩ වගේ අඩි අඩි කොටුවක් හදා ගන්න පුළුවන්. එහෙ නැත්නම් අර වගේ මිනි පෙට්ටි දාපුවකට ගිහලා මිනි පෙට්ටියක් ගන්න පුළුවන් ඔන්න හම්බ කරන දේ. මේකේ මේ නිස්සාරණදී අපිට අක්කර 484ක් තිබ්බා. දැන් ඒක අපේ රජයේ පින් සිද්ධ වෙන්න 28ට අඩු කරලා. දැන් මේ 28 ඇතුළත අපිට ඕන තැනක මුරකාවල් නැති වැටකොටු බැමි නැති අපේම අපේම අපේ ලෝවා. නවාතන. මේකට ආපුවට පස්සේ බලන්න මේ වනසත්ත්‍ය බලන කොච්චර ලස්සනට මේ සීනාසනයට බැඳෙන්නේ නැතුව ජීවත් වෙන එක බුදුරජාණන්සේ දේශනා කරන්නේ ලාදලු සොයා කන තනින් තන ඇවිදින මෝපව කුසේ වනේ නොබැඳීම වනේ ජීවත් වෙනවා ලාදලු සොයා කැමැතිසේ läගගෙන ඉන්න වනපොව්ව කුසේ වනේ නොබැඳීම වනේ ජීවත් අපි මේ බැඳීමට කියන්නේ ගිහිගේ බැඳීමයි ගිහිගේ හැර යෑම කියලා. අබිනිෂ්ක්‍මණය කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි, gedara අතාරින එක. ගේ කියන්නේ කාමය. ඔගේ බිත්ති හතර මැද හදාගත්තේ අපි නිසිසේ කාමයේ හැසිරෙන. වෙන මොකටවත් නෙවෙයි. ඉස්සර මිසු කාමයේ හැසිරෙන්නේ එළියේ. බල්ලු බලලු දැන්ඩත් හැසිරෙන්නේ එළියේ. දැන් අපේ මනුස්සයෝ ඉන්නේ ඒක නිකන් ඇති වෙන්න වැඩේ කරගන්න ඕන නිසා කොටුවක් කරගත්තට පස්සේ ඒක තමයි ගේ කියන්නේ. මේකේ කාමෙට කාමයේ ගේ දෙකම එකයි. ගේ අසු කරනවා කියන්නේ කාමයේ අසු කරනවා. ඒ නිසා ගේගේ අතහැරියයි කියලා කියන්නේ කාය විවේකයේ කියන එක. ඉතින් අපිට මේ ගිහිගෙට තියෙන බැඳීම දිහා බලන්න අපිම හදාගත්ත පෝරකේ අපිම හදාගත්ත මිනි පෙට්ටිය අපිම හදාගත්ත ඔය බන්ධනෙට අපි තියෙන බැඳීම නිසා දැන් පිටරට කෙනෙක් ගත්තොත් අවුරුදු 20කට විතර ණයයි ගෙට තාම ගෙවනවා කුලිය මොකද්ද මේ බදු ඉන්නේ නම් තට්ටු දෙකේ කාර් දෙකක් දාන්න පුළුවන් විශාල ගේක හැබැයි අවුරුදු 20ක් යනකම් ගෙවන්න ඕන. ඉතින් ගෙවනකොට ගේ කැඩලා ඉවරයි. ඒ ගෙවල් හදන්නේ අවුරුදු 20කට තමයි. ඉතින් ඒ වන්සයට මොනම දෙයක්වත් සැලසුම් කරන්න බෑ. දැනට ජීවත් වෙන ගේ මෙච්චර කාලයකට ගෙවන්න. දැන් මේ පදින කාර් එක මෙච්චර කාලයකට ගෙවන්න. තව ඕනේ කාර් දෙන්න පාරේ යනකොට කතා කරනවා. මේකත් අරගෙන යන්න ඕනේ. බැංකුවලින් ඇවිල්ලා කතා කරලා කාඩ් එකක් නිකන් දෙනවා. හැම එක්කෙනෙකුම කාඩ් 10ක් විතර දෙනවා. හැම කාඩ් එකකම රුපියල් 1000කට කිට්ටෙන්න නැහැ. ඒ කියන්නේ ලක්ෂ 10ක් කොහොමද ණයයි ඉන් දරුවෝ කියනවා අනේ තාත්තේ අපිට මේ જાති පැන්සලක් කරන් දීපන්කෝ. අපිට මේ જાති ඩ්‍රොයින් පොතක් කරන් දීපන්කෝ. කියනකොට අර මනුස්සගේ බඩ දනවා. මොකද ගිය ගමන් ඒක ඕනේ ගානකට ගන්න පුළුවන්. මේ තියෙන එක වැරද්දක් නෑ. ඉතින් ඒ දරුවට කිව්වොත් එහෙම නෑ පුතේ තාත්තට සල්ලි නෑ කියලා අර කවදාකවත් පිළිගන්නේ නෑ. දරුවා පිළිගන්නේ නෑ. ඒ අර ලක්ෂ්මන් මේ ඇවිල්ලා කියනවා කෙල්ලොබ තුන් දෙනෙක් ඉන්නේ. ඉතින් දරුවන්ට කියනවලු මේ බලපන් කියලා පර්ස් එකේ. නෑ නෑ අර බැංකුව ගාව තියෙන පිටි අත ගන්නකොට තාත්තට සල්ලි එනවා. අපිට බොරුව කරන්න කිව්වා. උන් දන්නවා තාත්තට වැඩිය කොරසගේ සල්ලි නැති වුණාට ණයට ගන්න පුළුවන් කියලා. ඉතින් ඒ දරුවෝ ඉන්නේ සම්පූර්ණ හදාගත්ත සබම්බෝලයක් ඇතුළේ. ඒකට තන්නේ කර වැරද්ද දෙමව්පියෝ. ඇයි මේ වගේ රටක් තාලා යන්නේ? ඇයි මේ වගේ හරුපයක් පෙන්වන්නේ? ඉතින් පුංචි හිතට පෙන්වුවේ ඒ කාමේ නම් ඒකට ඉතින් ආය කටු ගහේ කටු උල් කරන්න ඕනේ. ඒක බැඳිලා යනවනේ. ඉතින් ඒ වෙනුවට සරුවචනාංශය ඇති කරපු මේ චීවර පින්ඩ පාත සේනාසන ඉවස ගිලම්පස ගිලානපච්චේ වශයෙන් තියෙන මේ පූතිමුත්ත බේසජ්ජය ගත්තාම සරුවචනාංශයේ චූල සමාදාන සූත්‍රය සඳහන් කරනවා. තමන් ළඟට එන පාණ්ඩු පුරුෂයෙක් දැකලා ඥානවන්තයෙක් කිව්වොත් එහෙම මේ බේතක් තියෙනවා රස නැහැ, ගඳ නැහැ, ලස්සන නැහැ, සුවඳ නැහැ. රසයේනපි රසිමුත් රස හොඳ නැහැ, ගඳත් හොඳ නැහැ, පාටත් හොඳ නැහැ. හැබැයි බිව්වොත් නම් හරි කියලා. කැමති නම් බීපා. සනීප වෙනවා පූති මුත්තේ. තමන්ගේ මුත්‍රා. එච්චරයි එකම ભેද. ඉතින් ඒක මගාරලා අපි වටේ ඇවිදිනවා. ඇවිදින්න ඇවිදින්න පිටරට කට්ටිය කියන පූති මුත්තු බෙදන්. චි අප්පිරියයි. එපා එපා චි චි ඒක කරන්න එපා. අපි ළඟට පොලිමෙන්ඩේ කියනවා. අහල බැලුවොත් මේ පරිශීලනයම කරලා දෙන්නේ නැහැ. පරිශීලන කරලා නැහැ කොහොමද කරන්නේ මේක මේ මේ විෂීකරණ දෙයක් නෑ ඒකේ. ඊට පස්සේ පින්නුවාට පස්සේ හොඳට බලන් කළා මේක නෑ ටික ටික බිව්වට නම් කමක් නෑ. හැබැයි ඒකම ෂුවර් කරන්න යන්න එපා. අපි ළඟටත් පොලිමේ වරින් වර එන්න නැත්තයි මිනිස්සු ජීවත් වෙන්න එපා. බුදුජනන්ති පෙන්න පුදේ කිසිම වියදමක් නෑ. දැන් ආමතු කෙනෙක් හොයවා ගියෙක් හොයවා අරණිකට යන්න ඉස්සලා අහනවා ඉන්ෂුරන්ස් තියනවාද ළඟම ඉන්න ડોක්ටර් කොච්චර දුරද වාහනයක් එන්ජින් එක ස්ටාර්ට් එකේද තියෙන්නේ මොකද මේ කහිනකොටම හෙම්බිරිසාට බේත් ඕනේ හෙම්බිරිස කිවිසුමක් යනකොටම හෙම්බිරිසාට බේත් ඕනේ මේ යෝගාවචරය කකුල් දෙකෙන් අල්ල ගහන්න දෙනවා හක්කිලි හක්වල ගලේ තැරි ගහෙන්න මේ මේ විදිහට මේ කය පිළිබඳ ආසාව තියාන ඉස්සරහටින් තියෙන ලෙඩත් හදාගෙන මේ ගමන යන්න හදලා ලෙඩ වුණාට පස්සේ නම් උපස්ථාන කරන්න ඒකේ දෙයක් ඇත්තේ නෑ කවුල් බල්ල එක කරන්නේ නමුත් මේකනම් මේ උන්දලා බලාපොරොත්තු වෙන දේ මුන්දල කොහෙද මේ යන්න හදන්නේ? ඒ නිසා වේසජ්‍ය පරිකාරයේ බුදුරණාහි ජාත්‍යන්තර විශ්වගත උත්තරක් දීලා කතා කරන්නේ. ඉතින් මේ හතර මේ සිව්පස පරිභෝගයේ පිළිබඳව බුදුරජාණන්සේ පෙන්ලා දෙනවා ආර්ය වංශය පවත්වන හැටි. ඒ ආර්ය වංශය පවත්වනකොට තේරෙනවා මේ මිනිස්සයා ඒ ආර්ය වංශේ තේරුම් ගත්තේ නැත්නම් කවදාකවත් ආර්ය පුද්ගලෙක් බවට පත් වෙන්නේ නැහැ. කවදාකවත් මේ මිනිස්සයා ඒ ඥාණේ නැත්නම් මම යන්න හදන්නේ මෙතෙන්ද කියලා ඒ මිනිස්සට ඒ තැනට ය아가න්න හම්බෙන්නේ නැහැ. ඒ ඥාණය ලබන්න සන්තුට්ඨෝ හෝති ඊතරීතර චීවරේ. ඊතරීතර චීවර සන්තුට්ඨ්‍යාච වන්නවාදී. ලදයන් සිවුරකින් සතුට වීමේ ලද දෙයින් සතුට වීමේ ගුණේ තියාගන්න කෙනාට විතරයි නිවන. සන්තුට්ඨෝ හෝති iterator ජීවෙන ලදයම් සිවුරකින් සතුට iterator චීවර සන්තුට්ඨ්‍යාච වන්නවාදී ලදයම් සිවුරකින් සතුට වීමේ ಗುಣ කතා කරන්න ඒක තමයි මූල ධර්ම තමයි දර්ශනය තමන් ලදයම් සිවුරකින් සතුට වෙන අතර ලදයම් සිවුරකින් සතුට වීමේ ಗುಣ කතා කරනවා ඒකද දෙමව්පියන කරන්න බෑ ගුරුවරුන්ට කරන්න බෑ රජයට කරන්න බෑ ආර්ථික විශේෂඥයට කරන්න බෑ සමාජ විශේෂඥය කරන්න බෑ. ওই ටික තමයි ළමයි නාස්ති කරන්නේ. මම එදා මේ මේ යටියන්තර ගිය වෙලාවේ විදුරම් මහත්තයා මම ඊට පස්සේ මං කො මහත්තයා මේ නක්ෂත්‍රේ කරන්නේ මට කියලා දුන්න විදිහට මේ නැකත් දෙකක් තියෙනවා කේන්දර දෙකක් තියෙන එකක් තමයි උප්පත්ති නැකතට හදන කේන්දර අනිත් එක ආරූඪ කේන්දර කියලා එකක් තියෙනවා මේ දෙක බණට මට වැදගත් වෙනවා පොඩ්ඩක් කියලා දෙන්න කියලා ඊට පස්සේ උපන් නැකත කියලා එකක් තියෙන සංසය ඒකට නැකත අර්ථයි ඊට පස්සේ හැදෙන පරිසරය නු අඳිනවනේ ආරූඪ කරගන්නවනේ මම දැන් පොරක් වෙනවනේ. ඒකටත් නැකතක් ඒකටත් කේන්දරයක් හදලා හැකියි. ආරූඪ නැගත කියලා බටේර හැදිච්ච කාට උපත්ති නැගත නෙමෙයි තියෙන්නේ පරිසරය නිසා ඌ වෙනම ලෝකෙක ජීවත් වෙන්නේ. කාම ලෝකෙ ජීවත් වෙනකට වෙන ආරූඪයක්. ආරූඪ කේන්දරෙල්ලු කියන්නේ. මේකයි හෙට මේක කරයි කියලා කියන්නේ යගේ ගති ලක්ෂණු චරිත ලක්ෂණු පුච්චර්චකම් පවතින ආරූඪ කේන්දරය කියලා. ඊට පස්සේ මම කිව්වා මේ අපිට පොඩ් මට ඔය කියලා දෙන්න පොඩ්ඩක් මේ අපිට උපදිනකොට අපි ගෙනාවු සහජාච කර්ම ශක්තියක් අපිට තියෙනවනේ. නමුත් අපි හැදිච්ච පරිසරය අනුව අපි අඳිනවනේ. ওই දෙකම බලපානවා අපි ඊගාට මොකද්ද කරන්න කියන්නේ. ඊට පස්සේ ආරූඪය කියලා කියන්නේ අඳිනවා කියන එකනේ. යුනිවර්සිටි කියනවා අපි ආ ඒක ඇඳලා ඉන්නේ. අඳින්නේ මොකටද ගොනාට තමයි. ඒනට කියන්නේ ඇඳලා. ඊට පස්සේ කියනවා ඔබ වහන්සේ දන්නද ඉස්ලාම දරුවට අඳන්නේ කවුද කියලා. දෙමව්පියෝ. එළුවෙන් උපදිච්ච දරුවට කවුද ඉස්සලා මන් දන්නේ? එදා ඉඳලා උඩ කවදාකවත් නැති බයලජ්ජාවක් එන්න පටන් ගන්නවා. ඊට පස්සේ දැන් හෙළුව එළියුනොත් එහෙම වසවිලි ලැජ්ජයි උසාවි යන කේස් එකක්. මේක හරියට මේ හෙළුව ඇඳුම් ඇඳගෙන ඉපදුනා වාගේ අපි අදලා තියෙන සංස්කෘතිය. තන්නේ කර දෙමාපියෝ මේ ආරූඪයට වගේ කියන්නේ. ඊට පස්සේ ගුරුවරු ටිකට. අනුර කවදාකවත් නැති බයක්ලස්යාවක් ඇති කරලා මේ ඇඳුම් නැති වුණොත් ඇඳුමුත් නෙවෙයි ඊට පස්සේ තව කට්ටියක් ඉන්න විල්ලෙජ්ජ නැතිකමත් උගන්වනවා. ඉතින් මේ කාටට කියන්න පුළුවන් ලදයන් සිවුරකින් සතුටු වෙනවා. දැන් ලදයන් ඇඳුමකින් සතුටු වෙනවා. ලදයන් ඇඳුමකින් සතුටු වීමේ ಗುಣ කතා කරපන් කියලා. මම දන්න ළමයි දෙන්නේ තුන් දෙනෙක් ඉනෝයි ළමයි මොකෙන් ගෙනල්ලක් දන්නේ පොඩි කාලේ ඉඳලම හරීම කැමති. ඒ තමන්ගේ පරණ ඇඳුම අඳින්න දෙමාපියෝ දෙන්නේ නැහැ. දෙමාපියෝ කියන එහෙම කරන්න බෑ. ඔයා මේක මහල අඳින්නත් එපා. අලුත් එක අඳින්න ඕනේ. ඉතින් ළමයින්ට රණ්ඩු කරන්න එනවා දෙමාපියොත් එක්ක නෑ මේක මම ඇඳලා මම ඉරුවේ. මගේ මේ පස්සේ ගෙවිලා තියෙන මම මේක අණ්ඩයක් දාගෙන යන්න කැමතියි. දෙමාපිය කෙනෙක් සමාජයට ගැලපෙන්නේ පොදු ස්ථාන වැඩ කරන කාන්තාවන් නිතරම ඇවිල්ලා කියන ඔබ වහන්සේ කියන බණ කරන්න බෑ සවන්ත අපේ රස්සාව හැටියට කියුටෙක්ස් ගාන්න ඕනේ. ලිප්ස්ටික් ගාන්න ඕනේ. මේ ඇඳුම් මේ විදිහට කළු කළු කරන්නම ඕනේ. ඉතින් ඒකට මම මං කිව්වා කරන්න ඕන නම් කරන්න. ඒක ඇති ප්‍රශ්නයක් නෑ. හැබැයි හොඳට මතක තියාගන්න ගාන හැම එකක්ම ඇඟට වසයි. බොහොම සරල දෙන්නේ ඒක. ඔය ගා ගන්න කොයි එකක් වසයි. ඉතින් කට්ටිය කිව්වට වහබොන්න ඕන අපිට ප්‍රශ්නයක් නෑ. හැබැයි ලදයන් දෙකකින් සතුට වෙන ගතියට ආවට පස්සේ ඔය ඔක්කොම ගාන ගෑණියක් නාවලා ගත්තට පස්සේ ඔක්කොටම දී ලස්සනයි. සායන්තික හොදලා ගියාට පස්සේ ගෑණියගේ සුන්දරත්වය මතුවෙනවා. මේ ඇඳගෙන මේ යකාට ඇඳගෙන කෝලම් කරගෙන ඉන්නවට වැඩිය මම නම් කෙලින්ම කියන නංගි ඔබ කැතයි. ඔය කෝලම් කෙරුවට වැඩිය බොහොම ලස්සනයි මොකද මම කිල්ලෝ 6 දෙනෙක් එක්ක ඇදිච්ච මිනිහෙක්. මම දන්නවා ගෑනු කියන්නේ කවුද කියලා. ඉතින් ඒ වගේ මේ පිරිමින්ට හදලා තියෙන අද විකාර දිහා බලනකොට ගෑනු මේ කෝලම් කෙරුවට දොස් කියන්න බෑ අප්පා. මේ පිරිමින්ට වෙලා තියෙනක බලනවා පොන්නේ යමු. ඉච්චරයි මට කියන්නේ. නෝන්ජලියු. තමන්ගේ පෞරුෂත්වයේ තියෙදි මේ ඇඳුම් වලින් ආයත්තම් කරගෙන උඩට නැට්ටු වගේ ආරම්මණම් බැඳගෙන නටන නැටිලුවන උඩ ගෑනු නම් අපි පිරිමි නිසා බලන්න පුළුවන් ටිකක්. ජය පිරිමි මේ කෝලම් කරනකොට අප්පිරියයි. අප්පිරියයි මේ සෝබනේ දිහා බලනකොට මේ ලදයන් සූරකෙන් සතුට වෙන්න දන්නෙත් නෑ ලදයන් සූරකෙන් සතුට වීමේ ගුණ කතා කරන්න දන්නේ නෑ අලද්දාත චිවරණ පරිතස්සති මට මේ හොඳ මේ જાති සූරක් කිල්ලුවා මට ඒක ලැබුන්නේ නෑ වරිතස්සනා කරන්න එපා, තැවෙන්න එපා. මට ඕන ශිවරුන් ලැබුණයි කියලා නපරි. ලද්දාස ජීවරං අගතිතෝ අනිචිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවේ නිසරණ පඤ්ඤෝ පරිබුද්ධ. තමන්ට ඕන කරන જાති ගැළපෙන විදිහේ ශිවරක් හම්බුනායි කියමු. ඒකට බැඳෙන්න එපා. ඒක මේ මට මේක හරින්න බෑ මේක නැතුනොත් කියලා ඒකට නැතුව බැරි තත්ත්වයක් ඇති කරන්න බෑ. අනජ්ජහපන්න ඔයකට මේ එකට රිංග ගන්න එපා නේ මට විතරයි හොඳ සිවුරු හම්බෙන්නේ අනික කටට ලැබෙන්නේ නැහැ නේ කියලා ඒක සිවුර අල්ලගෙන මේ මානකාරකම් කරන්න එපා ආදීනව දසාවි මේ සිවුරක් අඳින ඇඳලා Brahmacharya කඩා ගන්නවට වැඩිය හොඳයි කියලා කියන බුදුජානනාංශයේ දැවෙන ගින්නකට පැනලා හැම පිච්චිලා මැරෙන එක මේ ඇඳ ගන්න සිවුරෙන් කාම දනවනවා නම් Taman ඒ ශික්ෂාපද රකින්න නැතුව මේ සිවුර බුද්ධ චීවරයක් ඇඟේ දරාගෙන ඉන්නවට වැඩිය අග්ගිකන්දම සූත්‍රය පෙන්ලා අහනවා මහන්නේ අන්නතර ගින්නට වැටලා පිච්චෙන එකද හොඳ එහෙම නැත්නම් මේ කශීසල්ලුවකින් වසාගෙන ජීවත් වෙන. ඉතින් බුදුසසුන සිත් සංඝයා කියන සාංශ කොච්චර ලීසිත කශීසල්ලුවක් පෙරවගෙන ඉන්න එක ගින්න දුකනේ කියලා නෑ මානනි. එවැනි සිවුරකින් ඉඳගෙන කාමේ ඉන්නවට වැඩිය අර ගින්නට වැටලා මැරෙන එක හොඳයි එක ආත්මය මැරෙන්න වෙන්නේ. පිච්චෙන්න වෙන්නේ. මේ සිවුරක ඉඳගෙන කාම දනවන වැඩ කෙරුවොත් ඇඳුමක ඉඳගෙන අනුන්ට කාමේ දන් වැඩි කරලා සංසාර කීයක් ගෙවන්න වෙයි. ඒ නිසා මේක ඇඳගත්තට පස්සේ අපි දරන්න ඕනේ මේ බුදුහාමුදුරන්ගේ සිවුර නෙමෙයි. බුද්ධ චීවරය නෙමෙයි දරන්නේ. ඒ නිසා ආදීනව දසාවි මේක ඇඳගත්තේ Brahmacharya රකින්නයි. පරිසංකායෝනසෝ චීවරම් පරිසේවා. මම නුවණින් සලකලා චීවර පරිභෝග කරනවා. මේ මේ මේ ප්‍රයෝජන සඳහා. මම මේක ඉල්ලුවේ මෙහෙමයි. සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත් ආයි කියලා ඉල්ලගත්තේ. දැන් ඒක අමතක කරන්න එපා. ඒ නිසා මේ ශූර ලදයම් සිවුර තමයි හොඳම සිවුර. අපි ඒකට කාංශකුල සිවුර කියලා කියනවා. එහෙම නැත්නම් කවුරු හරි විසි කරපු දෙයකින් ගන්න පුළුවන් නම් හුඟක් වටිනවා. එහෙම නැත්නම් කවුරු අතහැරපු දෙයකින් ගන්න පුළුවන් නම් හරි වටිනවා. එනි සමහර සංඝයා වහන්සේලා ඒකට හරියට සැදී පැහැදී කටයුතු කරනවා. කොහොම හරි කමන්න ලදයන් සිවුරකින් සතුටු වෙන්න ඕනේ. ඒකේ ලදයන් සිවුරකින් සතුටු මේ ಗುಣ කතා කරන්න ඕනේ. ඒ වගේම Tamanට හොඳ සිවුරක් ලැබුණොත් අගතිතෝ. ඒකට මේ චන්දා ගතිය, දෝසා ගතියටපත් වෙන්න එපා. මේ අනික් මිනිස්සු පින් කරලා නැහැ මට විතරයි හිවුරු හම්බෙන්නේ. ඒගොල්ලෝ දන්නේ නැහැ කියලා ඒකෙන් අගති කරපත් වෙන්න එපා. අමුචිතෝ මේක නැතුව ජීවත් වෙන්න බැරි වෙයි. මට මේක තියෙන්න ඕන කියලා කලබල වෙන්න එපා. අනජ්ජාපන්නෝ මේක මේක රිංග ගන්න එපා මේක ඇතුළට. මගේම දේ මේ කියලා අල්ල ගන්නත් එපා. ආදීනව දසාවි මේකේ ආදීනව දැනගන්න නිස්සරණ පඤ්ඤෝ පරිගුණ. මේක පාවිච්චි කරන්නේ කෙලස් කැපීම සඳහායි කියලා පාවිච්චි කරනවා නම් ඒකට කියනවා චීවර පිණ්ඩපා චීවර මහාර්ය වංශය කියලා. මේක බුදුරජාණන් වහන්සේ අනුමත කරලා විතරක් නෙවෙයි බුදුරජාණන්සේ ඒක ස්තුති කරනවා එහෙම නැත්නම් ප්‍රශංසා කරනවා සතිපට්ඨාන සතිපට්ඨාන සූත්‍රයේ ප්‍රශංසා කරන වචන 8කින් මේ චීවර මහාර්ය වංශයේ වචන 9කින් බුදුජානන්සේ අගය කරනවා අග්ගඤ්ඤා රත්ත්‍ඤ්ඤා වංශඤ්ඤා පෝරාණ අසංකින්න අසංකින්න පොබ්බාන සංකීති නසංකීස්සanti අපපති කුට්ටේ සමනේ බ්‍රාහ්මණේ විඤ්ඤුහි කිය. මේක තමයි මහානිසං අපේ ආර්ය වංශයේ පැරණිම චාරිත්‍රය. මේ කහට සිවුර. ඔක ඉතාමත් පැරණි. අග්ගඤ්ඤයි. අග්‍රම දේ ආය මොනක්වත් ඇඳුම සම්බන්ධයෙන් ওই ඉහර කටහිටන්න බෑ. රත්ත්‍ඥයි චිර රාත්‍රඥයි. කොච්චර දෝ 512000ක් බුදුහුරු දැකලා තියෙනවා අපේ කවතුම් සරුවචන් වහන්සේ වාග්පණිදාය මනෝප්‍රණිදාය පණිදාය ධර්ම පුරද්දී. ඔක්කොලටම තිබුණ මේක තමයි කියලා කියනවා. අග්ගඤ්ඤයි චිර රාත්‍රඥයි. ඕරාණ. ඉතාමත් පැරණි අපේ සම්ප්‍රදාය. මේක කාටවත් වෙනස් කරන්න බෑ. අග්ගඤ්ඤ රත්ත්‍ඤ්ඤා පෝරණ අසංකීර්ණ මේක ඉස්සරත් සංකීර්ණ වෙලා නැහැ. දැනට සංකීර්ණ නැහැ. මේක වෙනස් කරන්න ගියේ කන හැඳි ගෑවිලා යනවා. විනාශ වෙලා යනවා මේක වෙනස් කරන්න බෑ. අසංකීර්ණ පුබ්බා මේක ඉස්සර හිටපු හත්පුදුරජාණන් වහන්සේලාගේවත් කවදාකවත් මේක සංකීර්ණ නැහැ. නසංකීයති. දැන් මේ ශාසනය දිහා බලන්න මේක වෙනස් කරන්න යන්න බෑ. මෛත්‍රී බුද්ධ ශාසනයත් එක වෙනස් වෙන්නේ නැහැ. නසංකීයසන්ති ඉස්සරහටත් මේ ශූර වෙනස් වෙන්නේ ශූර ශූරමයි. අපපති කුට්ටේ සමනේ බ්‍රාහ්මණේ විඤ්ඤු මේ ශූර ඇඳගෙන යනකොට මුස්ලිම් මිනිස්සු දැක්කත් කතෝලික මිනිස්සු දැක්කත් ප්‍රේතෙක් දැක්කත් යකෙක් දැක්කත් කාදාක පහත් කළ සලකන්නේ. මේන මේ ශූරට කියන්නේ ලදයන් දෙකින් සතුටු වෙන සම්මත ශූරනේ බුදුජානනාංශයට ඒ හතරවන දෙයියන්තුරු ගැන දුන්නයි කියලා කියන අටපිරිකර ඒකෙන්නේ සිවුරු දැඳගත්තයි කියලා කියන්නේ බ්‍රහ්ම ලෝකේ ඉන්න කට්ටිය දන්නවනේ මේක තමයි පටන් ගන්න ඕන කියලා ඒකනේ මේ પરම්පරාවට යන්නේ ඉතින් අපි ටිකක් දකින්න හම්බ වෙනවනේ මේ ලෝකේ කොච්චර පිරිසක් ඉන්නලා ඉන්නවද කියලා දන්නවද සිවුරක් දැකපු නැති මිනිස්සු සංඥා නාමසන දැකලා නැති අඳුරන්නේ නැති මේ පින්නපාත යනකොට මම දැකලා තියෙනවා මම බුද්ධි විඳලා තියෙනවා අම්මා මේ පුංචි පාත්‍රයකට බත් ටිකක් අරගෙන ඇවිල්ලා හැඳ හැඳ බෙදනවා මේ සංඝයා හතර ප්‍රශ්නව ප්‍රශ්න මහ වෙනවා මේ වගේ වෙලාවකදී පොලිමේ පින්ඩපාත යනවා. ඒ පොඩි දරුවා මම හිතන අවුරුදු 6ක 7ක ඇති. ඒ ළමයා ඇවිල්ලි ඉවර වෙලා යූරියා බෑග් කියන පොහොර උර තියෙන. ඒ උරයක් දාගෙන අම්මට එහා පැත්තේ ඉඳගෙන යන යන සංඝයාට වඳිනවා. පස්සක පිටිවල වඳිනවා. බද්ද වරුසාවේ අම්මා කුඩයක් තියාන පින්ඩපාත ටික බෙදෙනවා අපිත් තල්ලත් විතර අරගෙන යන්නේ අර ළමයාර වැස්සේ ඉඳගෙන වදිනවනේ. අවුරුදු කීයක්ද බලන්න. කවදාකවත් සංඝයා යන පැත්තට ඉරේලිය අනිත් පැත්තට හෙවණැල්ල වැටුනොත් කවුරක් පාගන්නේ. කවදාකවත් පාගන්නේ ඒගොල්ලෝ එහෙම ගල් වෙනවා. සංඝයා එහාට ගියාට පස්සේ තමයි යන්නේ. සංඝයාගේ හෙවණැල්ල උඩින් යන්නේ මොනම සිවුරු කැලලක්වත් අර එහෙම තිබුණොත් ඒගොල්ලෝ ඒක උඩ අරන් තියලා වැඳලා කතා කරන මිසක්ක ඒ ඒ හැම කෙනෙක්ම පැවිදිලා උපවිදිච්චය සමාල්ලාට. නැත්නම් පොඩි දරුවෝ පවා ඒ කරන දේ දිහා බලනකොට පේනවා මේ මේ මිනිස්සුගේ මේ ලේවල තියෙන එකක් මේ. සිවුරට දාලකනවා. සිවුරට දාලකනවායි කියලා කියන්නේ මේ සංකරේට නොසලකනවා. මේ සංකර ඇඳුම් අනම්මන සලකන්නේ. හදිසියෙව කෙරුවයි කියලා මහා අපරාධයක් වෙනවා කියන එක නෙමෙයි තියෙනම කල්පනා කරන උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ ඇඳුම නිසා මහන්සි වෙන නිසා අපේ පැය කීයක් සල්ලි කොච්චරක් මේ සම්භාෂණ කීයකට අපි කාලය ගත කරනවද? ඇඳුම සඳහා ඊට පස්සේ පින්නපාතේ සඳහා මේ දේ කෙරුවොත් බුදුරජාණන් වහන්සේ අන්තිමට සඳහන් කරන චීවර පින්නපාත සීනාසන සඳහා අසීමිත කාලය ගත කරපේකනට කවදාකවත් භාවනාරාමෝ හෝති භාවනාරතෝ පහානාරාමෝ හෝති පහානරතෝ භාවනා කිරීමට කැමැත්තක් ඇති වෙන්නේ ඒකට මනාපයක් එන්නේ මේ කාමයේ අතහැරීම සඳහා හැඟීමක් එන්නේ මනාපයක් පහළ වෙන්නේ මොකද ඒකනේ වඩන්නේ නිතරම ඉතින් ඒක නාට භාවනාරාමතාවයක් ආවත් ඒක හරියට කූඩල්ල කොට්ටේ උඩ තිබ්බා වගේ ආය චීවරය ගැන හිතෙනවා, දුම් ගැන හිත හිතා ඉන්නවා. තේ කැම ගැන හිත හිතා ඉන්නවා, සීනාසන ගැන හිත හිතා ඉන්නවා, බේත් ගැන හිත හිතා ඉන්නවා. එයාට ඉඳගත්ත ගමන් මේ සිව්පසය පිළිබඳ සංකීර්ණතා මතුවනාට පස්සේ ඒ අගය කරන මනුස්සයාට කවදාකවත් අර ඉඳගෙන ඉන්න චිත්තක්ෂණ ක්ෂණ සම්පත්තිය ලැබෙන්නේ නැහැ. මම මේ සුවසේ ලදයන් සිවුරකින් සතුටු වෙලා පට්ලෙහිට වාඩි වෙලා මේ ඉඳගෙන ඉන්නවා කියන සැප ගන්න බෑ. ඒ කෙනාට භාවනා රාමතාවයක් භාවනා රතියක් පහනා රාමතාවයක් පහන රතියක් නේ වුණාට බුදු දහමසේ ලස්සන වචනක් දීලා තිනවා අරතිය කියලා වචනයක් තියෙනවා. අරතිය තමයි අද තියෙන ගිහි ලෝකේ අර තියෙන ප්‍රධානම බාධාව භාවනා රාමතාවේ වෙනුවට සිවුරු ගැන ඇඳුම් ගැන කල්පනා කරගෙන ඉන්නවා. ආහාර ගැන පින්පාත ගැන කල්පනා කරගෙන ඉන්නවා. සීනාසන නැත්තම් ගෙවල් හදන ඒවා ගැන කල්පනා කරගෙන ඉන්නවා. එතන මේ බෙහෙත් පිළිකටිය කොහොමද ලබාගන්නේ කියලා කල්පනා කරගෙන ඉන්න නිසා ඉඳගත් චිත්තක්ෂණේ භාවනාරාමතා භාවනාරතිය වෙනකොට අරතිය ඒක කොච්චර භයානක අකුසලයක්ද කියලා කියනවනම් සඳහන් කළ දෙනවා දශමාර සීනාවේ මුලටම ඉන්නේ කාමේ. ඒක අපි දන්නවා දුකට හේතුව කාමේ කිය. ဒုတိ ය අරති උච්චති. අරතිය කියන්නේ අධි කුසලයට කම්මැලි වීම. වඩා හොඳ දේ පැත්තක තියලා හොඳ දේ ගැන ආඩම්බර වෙන එක. බෞද්ධයාට හින්න ගැහිලා තියෙන්නේ හොඳ ටික. හොඳ තියෙන නිසා බෞද්ධයාට කවදාත් හොඳ ඉක්මවල වඩා හොඳට යන්න බෑ. හොඳ ටික අල්ලගෙන ඉන්නවා. ඒ නිසා මේ අරතියෙන් යටවත් වෙච්ච මිනිස්සයාට බාධා කරන්නේ යාගේ හොඳ ටික තමයි. එයාට පේනවා වඩා හොඳ දේ පේනවා. නමුත් අර උපයා ගන්නලද හොඳ මගේ උපකරතේ මගේ තියෙන මම හම්බ කරපු දේනි කියලා වඩා හොඳ දේ පැත්තක තියලා මේ හොඳ දේ කරන මනුස්සයාට දෙයියෝ ශාප කරනවා, මනුස් බ්‍රහ්මියෝ ශාප කරනවා, පඬිතුයෝ ශාප කරනවා. කොච්චර අමාරුවෙන්ද මේ මනුස්සයා වඩා හොඳ දකින්නේ. වඩා හොඳ දැක දැක හොඳ දෙහි බැඳෙනවා. අධි කුසලිය තියෙද්දි ලාම කකුසල් කරනවා. ඒ නිසා මේ වැඩමුළුවට ආපු අයට අපි බෞද්ධයෙක් කරන කටයුතු මොකක්වත් කරන්න දෙන්නේ නැහැ. දන් දෙන්න දෙන්නෙත් නැහැ, බෝධි පූජා තියන්න දෙන්නෙත් නැහැ, මොකක්වත් නැහැ. දෙන දේ කාපන්, තැටි අරන් ගිහලා බෙදාන කාපන්, කාමරයක් දෙනවා බුදිය බුදිය ගනින් භාවනා කරපන්. ඉතින් ඒගොල්ලෝ බස ගාන කනගාටුන අපරාධ මේ ටිකේ ගෙදර හිටියනම් බෝධි පූජාවක් දෙන්න තිබ්බයි කියලා. අනුරාධපුර යන්න තිබ්බයි කියලා. ලක්ෂයක් මල් පූජා කරන්න තිබුණායි කියලා. බෙර සද්ද පූජාවක් කරගන්න තිබුණායි කියලා මෙහි ඉඳගෙනත් කල්පනා කරනවා. ඒ අර කුසලයේ කරගන්න බැරි වෙනවා. ඒ මොකද එක්කෙනෙක්වත් දන්නේ මේ වර්තමානයේ හිත පවත්වන එක විතර අධි කුසලයක්. තව ඇත්තේ නැහැ කියලා. ඒ වගේ මේ සතුන් නමර හොරකම් නොකර මෙහි එනකොට හතෙක් මරන්න හම්බ වෙන්නේ නැහැ නේ අප්පා ඕන වුණත් කරන්න බෑනේ. ඉතින් මං කියනවා කාමීත්‍යාචාරය කරන්න සෑහෙන්න කරදර වෙන්න එපා මේදී. කාගරි කාමරයකට හොරෙන් ඩ්‍රින්ක් ගන්න ගිහිල්ලා වෙරලා අනම්මන වැඩ ගොඩක් තියෙනනේ නීති කීයක් කඩන්න ඕන. කාමීත්‍යාචාර කරන්න ඕන වුණත් කියලා හිතන්නකෝ. මේක ඉන්නවයි කියන්නේ ලොකු දෙයක් නෙදී. කාටවත් තේරෙන්නේ නැහැ. මොකද අර පිරිසත් එක්ක එකතු වෙලා රැල්ලට වැටිලා රැල්ලත් එක්ක කරලා තියෙන පිංකම් නිසා මෙහි කරන අධි කුසලෙ තේරෙන්නේ නැහැ. ඉතින් අපි අධි කුසලෙ කියන එක ටික අමාරු දෙයක් තේරුම් ගන්න. වඩා හොඳ දෙයක්. නමුත් ඒක තේරෙන්නේ මොකද? ලදයන් ඇඳුමකින් සතුට වෙන්න දන්නේ නැත්නම් ඒක තමයි අධි කුසලෙ. මේ ඇඳුම් ව්‍යාපාරයට අපි කාලේ නාස්ති කරනවා. ලදයන් ආහාරයෙන් සතුටෙන් දන්න ඔක අද බඩ කෑවේ නැතුවට පැලවෙන්නේ නැහැ. හිතත් කනවනේ අප්පා ඔක ආයේ බඩ මැරෙන්නේ නැහනේ. ඔය හිටපන් ඊගාදාසේ කාපන්. ඒ බඩගින්නත් එක්ක කාපන් ඊදාදාසේ. ඒකම තමයි කල්පනා. ඉතින් සේනාසනේ වශයෙන් මට මේ නිසි තන රුචි තන දෙය ලැබුන්නේ නැහැ කියලා මැරෙන්න හදනවා. ඕක මේ තප්පරයක සැපේ උතන තියෙනවා. ඒ තප්පරේ සැපේ නැති වෙච්චාම කොච්චර රණ්ඩු කරනවද කියලා බලන්න. දේශ සීමා අරගල කොච්චර තියෙනවද කියලා බලන්න. තමන්ගේ දේ ඉන්න තැන දියුණු පවුණු කරගන්න උදේ ඉඳලා හැන්දැනකම් වේයෝ වගේ අපි කොච්චර නටනවද කියලා බලන්න. ඉඳගත්තත් ඕක තමයි කල්පනාව. ඒක බෙහෙත් පිළිකර ගන්නත් එච්චරයි. ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ පත්‍ය සම්නිශ්චිත සීලයේ තියෙනවා නම් ඉතාමත්ම ප්‍රඥාවෙන් කරන්න ඕන. ඒ නිසා අද ලෝකේ උගන්වන හැම දෙයක්ම කාමස්කෝප භෝගී, කාම භෝගී, පාරිභෝගිකත්ව උගන්වනවා. අමනයි. අපණ්ඩිතයි නෙවෙයි අමනයි. මුළු ජාතියම කියන්නේ පොඩි දරුවන්ට දෙන මේ වැරදි පණිවිඩයට. මොන අධ්‍යාපනය තුනත් මොන දක්ෂකම තුබ්බත් මොන හැකියාව දිනු කරත් මේ ඔක්කොම දෙන්නේ කාමයට. ඒකෙන් නම් මනින්න හදන්නේ අපි ජාතිය වශයෙන් කඹරන්න වෙනවා ඉස්සරහින් හැදෙන දරුවන්ට මේ අහිංසක හිත්වලට මේ කාමයේ කොරණ පෙන්නනට අපි නිසා කාමයේ නැති කරන්න කියන්න එපා පොඩි දරුවන්ට ලද දෙයින් සතුට වෙන්න ප්‍රයෝජන සරකලා පාවිච්චි කරන්න කියලා දෙන්න දරුවන්ට කියලා දෙන්නට වැඩි ටිකක් අමාරු දෙමාපියන්ට කියන එක ඊට වැඩි ටිකක් අමාරු ගුරුන්ට කියන එක ඊට වැඩි ටිකක් අමාරු දේශපාලනඥයන්ට කියන එක ඒක හරි ලේසි වෙයි කියලා මම හිතනවා කෙලින්ම ළමයින්ට කතා කරුවොත් මොකද ඒ ළමයින්ට ඕන කරලා තියෙන ළමගේ සෙල්ලම් වයස පවත්තන්න. ඒ ළමයින්ට ඕන නැති ඇඳුම්, කෑම, බීම, ගෙවල් දොර උන්ට ඕනේ නැහැ. ඒ සෙල්ලම් වයසේ ඉඳගෙන ඉන්න විදිය බලපන්, ඉන්න තැන දැනගනින්, මේ මොහොත දැනගනින් කිව්වොත් ලදරු මනස ළමා මනස එහෙම නැත්නම් අපි කියන මේ ආධිකම්මික මනස පොඩි දරුවන්ට ලේසි. හැබැයි බුදුසේනාචි ලස්සන කතාවක් කියන එක වැඩි හිටියන්න සන්තෝෂ වෙන්න. ඒකෙන් මම හිතනවා මේ දේශනාව સમાප්ත කරන්න පුළුවන් වෙයි කියලා අද දවසේ බුදුන් සඳහන් කර තුන පොඩි දරුවගේ හිතේ කෙලෙස් නැහැ. අනිතික මේ බමුණෙක් කියලා <coughs> කියන මේ කෙලෙස් නැති කරන්න අපි ළඟ එහෙනම් කියනවා ඉතින් මොකද්ද නිකන් පොඩ්ඩක් කොහොමඩක් කෙලෙස් නැහැ. උඹ ඔක්කොම භ්‍රමචර්ය උලංග තියෙනවනේ. නමුත් උ දන්නේ නැති බව දන්නේ නැති නිසා උට ඇති වැඩක් නැහැ. කෙලෙස් ඇති වෙච්ච වැඩි හිටියා ප්‍රයෝගයෙන් ප්‍රයත්නයෙන් කෙලෙස් නැති කරන එකයි කෙලෙස් නැතුව උපදිනවයි කියන එක දෙකක්. අර ළමයා දන්නේ නැති නිසා යට කිසිම සමාදානයක් නැහැ. එහෙම නැත්නම් අනුමෝදන් වෙන්නේ නැහැ. දැන් අපි ළඟ කෙලෙස් කුට්ටි පිටින් තියෙනවානේ. අපි ඊට පස්සේ ඒක ප්‍රතිපදාවෙන් ගෙවම් කරලා එවැනි චිත්තක්ෂණයක් හම්බෙච්ච ගමන් ළමා මනසට ගිහිලා මම දැන් මේ උපයපු දෙයක්. ප්‍රයත්නේ ලැබු දෙයක් කියන එකයි අර කෙලෙස් නැතුව තියෙන එකයි බුදුරජාණන්සේ කියනවා මේකයි වටින්නේ. අපි කෙලෙස් ඇති කරලා ප්‍රයත්නේ නැති කරනවා. නැති කරලා යන්නේ නම් අතෙන්ම තමයි. ළමා මනසට යන්නේ. නමුත් ඒ කලහයක්ක් බුදු කෙනෙක් ලෝකේ පහළ වෙච්ච නිසා. අපි අම්මලා තාත්තලා මේක දන්නේ නැහැ. අපි ගුරුවරු මේක දන්නේ නැහැ. අපේ මේ වැඩි හිටියෝ එක්කෙනෙක්වත් දන්නේ නැහැ. නමුත් කවුරු නොදැන හිටියත් මේකට අපිට යන්න තියෙන දොර කාටවත් වහන්න බෑ. ඒක ඇරලා තියෙන්නේ. ඒ නිසා අපි මේ හොරෙන් කාටවත් නොකිය කට්ටියත් එක්ක කරන්නත් බෑ මේ වැඩේ. මම උත්සාහ කරනවා මම දැන් මෙතන. ඉඳගෙන ඉන්න චිත්තක්ෂණේ මම දැන් මෙතන. මම සක්මන් කරනකොට මම දැන් මෙතන ඇවිදිනවා. හිටගෙන ඉන්නකොට මම දැන් මෙතන හිටගෙන ඉන්නවා. බත් කනකොට මම දැන් මෙතන බත් කනවා. මේන්න මේකට යන හැම චිත්තක්ෂණයකම ওই පුංචි රාහුල හාමුදුරුවෝ කියන විදිහට නිතර පරිභෝගයට ලැබුණයි කියලා අවජානනය කරන්නෙත් නැහැ. ඒ තරම් ලෝකයට මානවයට උදව් කරන පාර පෙන්නන මේ චිත්තක්ෂණය එහෙම නැත්නම් මේ ක්ෂණ සම්පත්තිය අතන රාහුල සාරිපුත් හාමුදුරුවෝ තමයි පුද්ගලික වශයෙන් පෙන්වන්නේ මේ ක්ෂණ සම්පත්තිය මම ඒකට නිතරම උපස්ථාන කරනවා නිතරම ක්ෂණ සම්පත්තියට එළඹ වාසය කරන කෙනාට බුදුහාමුදුරුවොත් එක්ක බුදුහාමුදුරගේ පුතා වෙලා සාරිපුත්හාමුදුරන්ගේ උපාධ්‍යායයට හිටපු රාහුල හාමුදුරන් කරන්න පුළුවන් දේ අදත් කරගන්න. දැන් ඔක්කොම මතක තියාගන්න අපි මෙතෙක් කල් ඉවට යමක් වැය කිරීමක් කැප කිරීමක් ඉගෙනීමක් අභ්‍යාසයක් ලැබලා තිබුණා නම් ඒකක්වත් අහක ගිහිල්ලා නැහැ. ඒ නිසායි අපිට අදවත් මේ ටික සාකච්ඡා කරන්න තීරුම් කළා දෙන්න පුළුවන් වෙන්නේ. ඒකම ජීවුන කරගෙන අපි මේ අබින්න සංවාසයේ තිබුණයි කියලා චිත්තක්ෂණය පුංචි කරන්න එපා. නිතරම මේ එළඹ සිට චිත්තක්ෂණ ලබා ගැනීම සඳහා උපස්ථාන කරන්න උපස්ථාන කරනවා කියලා කියන්නේ සිවුරට බින්ද පාතේට සේනාසන ගිලාන පච්චේට අන්න අවශ්‍ය විදියට වෙහෙස වෙන්න බෑ. දුක් කරදර ගන්න එපා. ප්‍රයෝජනේ සරකලා පාවිච්චි කරන්න අත්න අත්කලමතන යෝගයට යන්නත් එපා. අන්නේ ජීවිතය තමයි ලෝකෙට බරණච ජීවිතේ. පොළොමහි කාන්තාර බරණච ජීවිතේ. ඒක අගය කරන්නේ අද බෞද්ධයා නෙවෙයි අබෞද්ධයා. බෞද්ධයට කටනකම තේරෙන්නේ නැහැ. මොකද බෞද්ධයා තාම දුප්පත්. එයාට ඕන කරලා තියෙන මේ පිටරතු මිනිසුගේ කාම සම්පත්තිය. මොකද කාම සම්පත්තිය ලැබෙම මිනිසයා තේනවා මේ බෞද්ධයාගේ තියෙන මේ නිහතමානී ජීවිතය. එහෙම නැත්නම් මේ ලද්දදීන් සතුටේ ජීවිතය මෙච්චර ලෝකෙ පෙරලියට යදිත් බෞද්ධයා මේක කොහොම හරි බඩතුලේ සංගවගෙන තියාගෙන හිටියනේ. තාමත් තියෙනවනේ මේක අපිට කියන්න පුළුවන් විතර ඒ නිසා ඒකට ගැළපෙන විදිහට ජීවත් වෙන්න මේ රාහුල හාමුදුරණ දීපු උපදේශය බුද්ධ පුත්‍රයන් වශයෙන් අපටයි දීලා තියෙන්නේ කියලා මහා කරුණාවෙන් දේශනා කරලා තියෙන කියලා පපුවට වද්දාගත්තොත් අනිවාර්යයෙන්ම අපේ ජීවිතේ බොහෝම නිහතමානී බවටපත් වෙයි. මනුස්ස කතියටපත් වෙයි. කාටවත් බරක් නොවන ජීවිතයක් බවටපත් වෙයි. සීම වේවා කියන ප්‍රාර්ථනාවයි. දවසේ ධර්ම දේශනාවෙන් නැතර කරනවා. ශිර දිනාට ජනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් අපි ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණ මේ පින්කම ඉවර කරන්න ඉස්සෙල්ලා මම කැමති කාට හරි දේශනාව සම්බන්ධයෙන් හෝ නැත්නම් තමන්ගේ භාවනා ජීවිතය පිළිබඳව හෝ ඉල්සම් වෙච්ච වෙලාවේ සාකච්ඡාකට දෙම් වෙච්ච වෙලාවේ කතා කරොත් හොඳයි කියලා මාතෘකාවක් මාතෘකාවක් හෝ ධර්ම ප්‍රශ්නයක් හෝ සාකච්ඡා නාමයෙන් ඉදිරිපත් තියනවා ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලා හිටනවා අපි නැත්තම් යනවා එත්තාවතා ചാති ගාථා සජයනා කරලා චිමාමේ වැඩ පිළිවෙල නිවා කරා. අවසන් සම්මාස මාස භාවනා සම්බන්ධ පොඩි ගැටලුවක් තියෙනවා. එහෙනම් අපි භාවනාවේ ඉන්න ගමන් කම්මැලි කමක් හෝ නිදිමතක් ආවම ඒක සම්මාස මොහ ස්වභාවයක් ඒ මොකද හිතේ තියෙනවා කියලා දැනගන්නවා. ඊළඟ සම්මාස දැන් අපිට සමහර ලාට ඒ සිතුවිල්ල ලෝභ සිතිවිල්ලත්, ද්වේෂ සිතිවිල්ලත්, මෝහ සිතිවිල්ලත් කියලා සංඝාත ටිකක් පැහැදිලිව වෙන් කරගන්න අපහසුතාවයක්. ඒවා සමහර සිතිවිලි සම්බන්ධයෙන් එතකොට සංඝාත ඒ වෙලාවෙත් හිතේ ඒක සංඥාවක් මට හරියට පැහැදිලි නැහැ කියන්නත් ඒ ස්වභාවය මට හරියට වැටහෙන්නේ නැහැ එතන එතකොට මේ දෙවෙනි අවස්ථාවේදී හිතේ මෝහයක්ද තියෙන්නේ. වංචනික ධර්ම කියලා සෙට් කරක් තියෙනවා. වංචනික ධර්ම ආපුවාම කාමයේ මෛත්‍රී ස්වරූපයෙන් පෙළෙනවා. ද්වේෂයේ කරුණා ස්වරූපයෙන් පෙළෙනවා. ඉතින් දැන් මේ මම මෙයා කරේ කරුණාවෙන් මේ කතා කරා. ඒ මං අහන්නේ දැන් ගහන්නේ කියලා. හොඳ දෙයක් කියන්නේ මගේම ගෝලේ අහපන්කෝ කියන්නේ මේ කරුණාවේ යන්නේ. හැබැයි ඒක තනකදී තියෙන අහන්න බෑ චප්ප කරන්නේ. මෛත්‍රිය යන්නේ. හැබැයි අන්තිමට විරුද්ධ ලිංගික කෙනෙකුට මෛත්‍රී කරන්නේ ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගන්න. ඉතින් එතෙන්දිත් මොහයක් වැඩ කරන එක හරි භයානකයි. ඒක සාමාන්‍ය වීතික මට්ටමේ මේ පරිඋත්තරණ මට්ටමේ අහුවෙන්නේ අනුසේ වැඩ කරන්නේ. ඒ නිසා වංචනික ධර්ම කියලා හේතුකාණ සංස්කෘත පොතක් තියෙනවා. ඒකකෝපදේශෙත් වෙනම පරිච්ඡේදයක් තියෙනවා. ඒක මානවය තාම හිතලවත් නැති පැත්තක්. පටිඝ මානසික විද්‍යාව කද්දාකත් අල්ලප් නැති පැත්තක්. අපි ළඟ තියෙන වංචනික ධර්ම වලින් තමයි මේ නටවන්නේ. හැබැයි මට පේන්නේ මම මෙයා කරේ අනුකම් කර්ම අනුකම්පාවෙන් වැඩ කරන්නේ කියලා. මොකද අනුකම්පා ස්වරූපේන රාගං දෝසං වංචේ. කරුණාමුකේන දෝසං වංචේ. මෙත්තමුකේන රාගං වංචාද හුරුදෙනේ හටි ආසයි මේ පටන් ගන්නකොට බුද්ධානුසුති මෙත්ත කරන්නේ නැත්තේ ඇයි කියලා. ඇයි මේ පූර්ව කෘත්‍ය කරන්නේ නැත්තේ කියලා. ඒක මේ හිතාමතා අයින් කරපු එකක් නෙමෙයි මේ ඉඳගෙන ඉන්න එකයි මෛත්‍රිය. තමන්ගේ කායත් එක්ක සුවසේ වාඩි වෙනවා කියන්නේ ඕකනේ මෛත්‍රිය කියන්නේ. ඉතින් මම කියන අනම්මනම් කියන්නේ මෛත්‍රිය කියන කෙනේ අනියම් ප්‍රේම සම්බන්ධයක් කියලා කියන්නේ වචනේ කියනවා. ප්‍රේමේ වංචා කරන්නේ මෛත්‍රිය සූත්‍රය. මම දැන දෙතුන් දෙනෙක් කියනවා මෛත්‍රී කරන්න කියලා පන්ති ගන්න මේ බැඳපු කට්ටිය. පන්ති වල මෛත්‍රී කරන්න කියලා ඒ ගන්න මේක බැඳිනවා. ඒ සයිකියාට්‍රිස්ලා බැඳින්නේ පිස්සියක්. ඒ ෂුවර් ඉතින් එන්නේ බැඳගෙන වදාගෙන හරි ගිය ගමන් ඉතින් බදාගෙන උදව් ඊට පස්සේ ගලවන්න බෑ කූඩල්ලා වගේ. ඒ කරුණා කරන කට්ටිය පොඩ්ඩ වැරදි කියවන් ගන්න. ඉතින් මේක මේකත් මොහේ. ඒ මොහේට දඬුවම් කරන්න බෑ. ඒක තාම කෙලස් බවට පත් වෙනවා. කෙලස් බවට පත් වීමේ ප්‍රභවය එතන තියෙනවා. ඒකට වංචනික ධර්ම වශයෙන් සර්වඥයන් අපිට උගන්වලා කිසිම ආගමක ඒක නෑ. අනික් ධර්ම මම කියනවා නිසා මේ බෞද්ධ නිසා මම බේරෙන්නේ නැත්නම් මම ගුටි ගන්න අනිත් හැම ආගමක වංචනික ධර්මයක් කියලා මම කියනවා. බුදුරජාණන්සේ විතරයි බුද්ධ ධර්ම ඇතුළේ වංචනික ධර්ම තියෙනවා. බුද්ධ ධර්ම මේක තියෙනවා. බුද්ධ ධර්මේ නෑ. බුද්ධ ධර්මයේ තියෙන බුද්ධ ධර්මයේ තියෙන වංචනික ධර්ම කේල්ගිරි පොත් වගේ ගැලෙව්වට පස්සේ බුද්ධ ධර්මයේ කියලා එකක් එකතු වෙනවා. ඒකේ වංචනික ධර්මය කෙලින්ම කතා කරලා කියද හැකි. වර්තවරකට කියන දෙන්නේ ඒක හරිනම් හරි වැරදි නම් වැරදි ප්ලග් නැත බ්ලේඩ් නැත. ඒක අමාරු කරා. අපිට ඕනේ කරලා තියෙන එක එකනාගේ පිට කසා ගන්නවා. <coughs> උරතලයක්. මේකේ උරතල් නැහැ. මේකේ උඩ ගන්න නුගේ 33000 කරන්ට් එකත් එක්ක වැඩ තියෙනවා. අත ගෑවොත් වැදෙනවා. ඩව් එකක් දාන වැඩ කරපුවා නැත්නම් views එක ගලවලා තියලා වැඩ කරනවා. මේකේ සෙල්ලම් කරන්න එන්නවා. ඒ කියන්නේ මේ ධර්මයත් එක්ක වැඩ කරනකොට සෙල්ලම් බෑ. ඒකයි අපි මේ සීලක පීඨගෙන සද්ධාහක පීඨන සතියෙන් යන්නේ මේ ගමන අත්ත බින්දේ පය බුරුලින් තබා වරේ. ඒ වෙන සෙල්ලක්කාරකවට ගිය ගමන් අත තිබ්බ ගමන් මොන්න જાතිමත් වෙන්න බෑ. මේ තැනට නොයන එක හොඳයි. Tamange සීලේ ගැන සැකන, සද්ධාහ ගැන සැකන, සතිය ගැන සැකනම් කෙලින්ම මේ පිටං කොටේ ලැබෙන අතර. බොහොම කෙටි මාර්ගය. භාවනා කරන ශේෂ්ත්‍රයට එන්න බා. ඒ ශේෂ්ත්‍රයට එනකොට යටහත් වෙලා බයිබෝයි කියාගෙන පුළුවන්තරම් සද්ධාව අලුත් කරගන්න සීලේ තමයි රකින්න සීලේ පරිසම් කරගන්න. වැඩි සීල් අල්ලන්න යන්නත් එපා. ඉතින් නිතරම වඩ සතිය ආරක්ෂාව තියෙනවා. ඔය ප්‍රතිවේක්ෂා මොකක්වත් ඕනේ නැහැ කියලා තියෙනවා. මහජී සයඩ ස්වාමීන් වහන්සේ ශිවපසපගෝගේ ප්‍රතිවේක්ෂා මොකක්වත් ඕනේ සතියින් වැඩ කරනවා. ඒ නැති කාලේ තමයි ලංකාව මේ තරම් මේ ප්‍රතිවේක්ෂාව අතීත ප්‍රතිවේක්ෂාවයි ගොඩාක් ඔලුවට දැම්මේ භාවනා නොකරට කමන්නේ ෆිව්පතෙන් ෂේප් එකක් කියලා. ඒ ෂේප් එකක් හරියන්නේ නැහැ. ඒ හැම එකකම පංචලික ධර්ම ටිකක් මත වෙලා තියෙනවා. ඉතින් ඔක්කොම පද්ම පද්මසිරි ප්‍රේමසිරි. මට කියනවා ස්වාමීන් වහන්සේ මම සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් බොඩි සයිකොලොජි කරන කෙනෙක්. කවදාකවත් බටහිර ලෝකේ වංචනික ධර්ම කියන එක අල්ලලා නැහැ. එයා කියන්නේ මේ අගේ ප්‍රകൃතිය තමයි මේ මම ඉන්නේ කියලා. කවදාවත් ආරූඪ කේන්දරේ ඉන්නේ. අපි ඉන්න ආරූඪ කේන්දරේ. අපි උපත්ති කේන්දරේ නෙවෙයි. අපි ඇඳලා ඉන්නේ. පරිසරයට අනුව ඇඳලා ඉන්නේ. ඉතින් ඒක මේ අම්මගේ තාත්තෙන් ආපේක නෙවෙයිනේ. කාල් මාක්ස් කිව්වේ අපි නරක කරලා තියෙන පරිසරේ පරිපල පැවැත්ම නිසානේ පෙළන්ති පැවැත්ම නිසා කියලා. නැත්තම් මනුස්සයා හොඳයි. අපි විවෘත උනේ කුරුළු දෙන්න ගිහිල්ලා එකක් ඉරගේ හොර කරුඹලකට වෙනවා අනිත් එක අරණ්‍යයකට වෙනවා එකෙක් දරුණ එකෙක් වුණා ආරණ්‍යයට ඉච්ච එක. මොකද්ද ඒ ජාතකේ? සත්‍ය කුඹ. මොකක් මන් දන්නේ මොයි කුරුළු දෙන්නේ කතාව තමයි. එකම එකම කුරුළු පිටර දෙකට එකට කැඩලා ආවේ එකෙක් කුරුළු කැඩලා කැදල්ලා කැඩලා ගියට පස්සේ හොරමුලකට වැටුණා. අනිත් එක ආරණ්‍යන ওই දෙකත් හැම කැලේම දෙකම තියෙනවා. ආරණ්‍යයක් තියෙනවා නම් ඒ කිට්ටුවෙම හොරගු ආවකුත් තියෙනවා. දෙක අඳුරන්නම අමාරුයි. නිසා අරණ්‍ය වලට දැන් අරණ්‍ය කියන්නේ ගැලෑ පන්සල් කියලා කියන්නේ. ඉතින් ඒක හොර ගුහා. මිනිස්සු ඇවිල්ලා හෝ ගාලා සලකනවා. ඒ හාමුදුර මොකක් හරි විශ්වාසයක් පටන් ගන්නවා. ස්ටොප් එකට අල්ලලා යනවා. ජාත්‍යන්තර විපස්සනා මාධ්‍යස්ථාන කියලා පිටලෑල්ලක දීලා ගහනවා. පාරයිනේ. ඇතුලේ ගියාට පස්සේ ඕන්න බලාගත්තයි වැඩ දෙලා. ඉතින් ඒව ඔක්කොම ওই වංචනික ධර්මය අර තමයි යන්නේ. ඉතින් ඒක මේ මෙහෙම ඉඳලා කියලා දෙන්න අමාරුයි. ඒක නිතරම දෙන්න අපි කරන්නේ රංගපෑමක් හැම වෙලාවෙම. අපේ ප්‍රകൃතිය දැක ගන්න නම් කරන දේ නැත කළා වෙන දේ දිහා බලන්න. කොහොම සරලව කියන්නේ එච්චරයි. හිතාමතා කරන චේතනාපූර්වක කරන දේ නතර කරලා වෙන දේ දිහා බලන්න අන්න මම කවුද කියලා තේරෙයි. පුදුමාකාර ජරායක් මේක ඇතුළේ. ගරායක් නෙවෙයි ජරායක්. අනේ වහ වහගෙන ශාන්ත දාන්ත තීන්ත කූඩු වගේ හිටියට ඇතුළේ තියෙන එක දැක්කනම් සෙනඟක ඉන්න බැරි තරම් කැත හිතක් ඇතුළේ තියෙනවා. අපි යෝගාවචරය කියන්නේ ඒක දැනගෙන ඒක මතු කරගන්න හදනවා. ඒක මතු කරුවොත් ඉන්න බෑ යා. වසංගන්න වසංගන්න බෑ. ඒ නිසා අපි කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ මොනවක්වත් කරන්නේ පේන දේ කියන. පේන දේ කියන එක්කෙකුට බෑ. එක්කෙකුට කමඨාන් වාතාවක් කියවන්න බෑ. මොකද ඔක්කොම මවාපෑමක් කරන්නද. කමඨාන් වාතාවෙත් මවාපෑම. ඒක වැරද්දක් නෙවෙයි. ඒ ඒ ප්‍රයත්න වුණත් වටිනායි කියලා කියනවා. මගේ ඇති ඇති දැකීමකට කරන ප්‍රයත්න කියලා කියන්නේ හිතාමතා කරන සියල්ලම නතර කරලා ඒන දේ කියනවා. මේ නිකම්ම ගොළුද? ඕන කෙනෙක් නිකම්ම ගොළු කරන්න පුළුවන් ක්‍රමය තමයි ඔය දැන් ඉඳගෙන ඉන්න හැටි කියපන් කියලා කියන්න බෑ ඕන කෙනෙකුට. නමුත් මේ වෙලාවේ මේ මේ මයිකල් ජැක්සන් ඉඳගෙන ඉන්න හැටි කියන්නේ කිව්වොත් ඔන්න කියයි විස්තරය ඕගා. නැත්නම් ක්‍රිකට් කෙනෙක් අල්ලලා යාගේ විස්තර කියන්නේ කොහොමද? දෙයි විස්තරය ඔක්කොම ගිනස් වාර්තාව දක්වා ඕද. දැන් උඹ දිනේ ඉඳගෙන ඉන්නකොට කියපන් මොකද වෙන්නේ කියලා. ඒතර වංචනික නැති කිසි දෙයක් ප්‍රකාශ කරන්න බෑ කියලා හිතනවා. ප්‍රකාශ කරන සියල්ලම වංචනිකයි කියලා හිතනවා. එනිසා කතා කරන හැම වෙලාවෙම වංචාවක් දුවන. එනිසා කතා නොකර ඉඳගෙන ඇතුළට හිතනවා ගන්නේ කරන කන ගැටල පශ්චාත්තාප වෙලා ඇතුළට හිතනවා කියන ක්ෂණ සම්පත. මේක ප්‍රකාශ කරන්න. මේක හැබැයි ගැඹුරුම දාන. ලෝකෙ තියෙන එක කාට පුට්ටියක්. ප්‍රශ්නේ තියෙන්නේ ඒක මේ විකුණන්න බෑ. කොමෝඩිටි එකක් හදන්න බෑ ඒක. මම දන්නවා කියලා කැපි වෙන්නේ නැද්ද? මොකද අනිත් එක දන්නේ තුන ඌත් ඉන්නේ එතනම නේ චූටි උනාට දෙයක් නැහැ නේ. කියන සම්පත්තිය. අන්නේ වගේ සරල කණිවිඩයක් සරල නැහැ. සරල නැහැ. නමුත් ඒක වංචනික ධර්ම රා තේරුම් ගත්තොත් අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් මේ භූමිකාවක රඟපානවා. ඒක දන්නවනම් ඉච්චර ප්‍රශ්නයක් නැහැ. ඒක දැනට දන්න කට්ටිය ඉන්නේ විසංකොටු විතරයි. අනිත් එළියේ ඉන්න ඔක්කොමලා පිස්සෝ. විසංකොටු ඉන්න විතරයි දන්නේ අපි පිස්සෝ කියලා. අනික් කටේ තායන්නේ විශ්‍රම් කොට විශ්ව ඉන්නේ කියලා. උන්න විතර ඥාන කියන කවුරක්වත් නැහැ. උන් ළඟට යනකොට හැරෙනකොට කියනවා අපි මේ චෙකස්ලෝකේ නාමරංග උළු නරක් කළා මම ගියා මේ විශ්‍රම් නාමදුත් එක්ක. ඊට ගාවිලා හරියටම ටිප් එක දෙනවා මෙන්න මේකයි වෙන්න ඕනේ කියලා. ඉතින් හාමුදුරුව විශ්‍රම් කොට වාට්ටුවට දැම්මට පස්සේ සියලු උපස්ථාන කරන පිස්සු මුස්ලිම් මිනිස්සු ඇවිල්ලා කියනවා උපාන්තර පිස්සුමක් කමන්නේ අපි ගෞරවනවා කියලා. මේ ඉන්නේ කවුරක්වත් එන්නේ නැහැ. පිස්සු ඔක්කොම එළියේ ඉන්නේ සූරු ගාමි. පිස්සකට එන්නේ නැහැ. ඉන්න හරිය පිස්සු එළියේ. අනි මිසන් වහන්සෝ ගියාට පස්සේ යා යා ඔස්ට්‍රේලියානු ජාතික ඒ දෙන්නට සලකපු සලකිල්ල අර හාමුදුරන කිසි පිස්සුවක් නැහැ. යාන්තෝ නිස්සද්ද වැඩ කරගෙන හිටියා. මුළු වාට්ටුවම අහන්නේ ඇයි ගිනාවේ සාංශ මේ සාංශවල කිසි දෙයක් නැල්ලු. මොකෝ මට පිස්සු ඉඳ මං ගෙනා. ඒකට ගියාට ස්ටිවන්සයිල කියන දේවල් ඒ හාමුදුර දැක්කට පස්සේ කියන දේ උපාසිකේ පෙනුවත් ස්වාමීන් වහන්සේ අපට උත්තරයක්. මේ මේ දෙන බේතත් මොකද වෙනත් වැඩක් නැහැ. අපිට යන්න දෙන්නේ නැහැ ගියොත් අපි විසු ඉන්න ගැත්ත. මහත්වාගේ කෙනෙක් ඉන්නක දකින්න එක ලොකු දෙයක් නේද? ඒ සම්බල ජීවිතේ. මොරකාවන් නැති, වැටකොටු බැමි නැති අපේම අපේම අපේලුවක්. ඒක හරි බයයි. වංචනික නැතිදී වංචනිකදී ඕන තැනක විකුණන්න පුළුවන්. ඒක ඒකේ භාණ්ඩයක් හදලා ඒක නිමි භාණ්ඩයක් හදලා විකුණන්න පුළුවන්. වංචනික නැද්දී කාලඟක් තියෙනවා. අගේ කරන්නේ නැති නිසා අපි සංසාරෙ බැඳෙනවා. ඒ නිසා වංචාව නැති කරන්න අපි තව වංචා කරන කෙනෙක් කන්නාටික තමයි. දැන් කියන ඔබ වංචාරික මම ඔබට කියන්න. ඔබ කර්මා කළ මචං මම ටික කියපන්. එච්චරයි අපේ තියෙන කන්තිනේ ප්‍රශ්නතරී ජීවිතේ වැඩි මහල් විහාරු බාල ගෝල ගෝතු වෙනසක් නැහැ. අපේ පිරිස අපිට කියන්න ඕන ඔබ වහන්සේ කොච්චර නටුවත් පස්සේ එළියේ ස්වාමීන් වහන්සේ රස්ස වහගෙන කතා කරන්නේ කියලා කියන්නේ. එතකොට කෙලිම අපි කතා කරනවා රිදෙනවා. කෙලිම බියේ පපුවට දමලා යනවා වගේ තමයි කතාව තියෙන්නේ. ඉතින් බැන්න ඉතින් ආලවට්ටම් වරන්න ඕන යන්න ටෙලිවිෂන් එකට, රේඩියෝ එකට, පත්තරේට ඕස්තර නටවදයි. ඒසාරක ප්‍රශ්නේ තමයි මම දන්නේ මන් දීපු උත්තර ප්‍රශ්නට අදාළද කියලා. කියවන්ට මේ ඒ පොත දාන්න හදනවා දැන් ඉංග්‍රීසියට ඒ වංචනික ධර්ම කියන එක. මයිලක තියෙනවා පේටකෝපදේශයේ වංචනික ධර්ම ඉස්තර කරපු එක. තව තියෙනවා මේ ළඟදී ජෝන් ක්‍රේග්ද කවුද කියන කෙනෙක් බෞද්ධ මානසික විද්‍යාවකේ දීලා මේ කවදාවත් බටේර මානසික විද්‍යාවට අහුවෙච්ච නැති කොටසක්. තිය අපේ සම්පූර්ණ ත්‍රිපිටකයේ තියෙනවා. කවුරක්වත් ඒක ගන්නෙත් නැහැ. මොකද ගන්න කියලා එහෙම වටාත්තක් අරගෙන බණක් කියන්න පුළුවන් කෙනෙක් අද නැහැ. ඉන්න හරියක් කරන්නේ සෝබනේ. ඉන්න හරියක් බුද්ධ ධර්ම අල්ලගෙන නැටනවා. ඒ සේරම පිසෝ. එක විදිහකට බලන්න. සම්බේ පුතු ජනා කියලා කියන උදාහරණසෝ ටික දන්න කෙනා හරිසෝ. මම මේ නටන්නේ නාඩගමක භූමිකාවක. මේ නාටකම හැටියට මම මෙතන දොරටු බායට අඳින්නේ. මෙතන මම රජුරවණ්ඩ අඳින්නේ. ය සුබතා යස තමයි දෙල්ලම තියෙන්නේ. ඉඳපු ගමන් දොරටු බාර රජුර වෙනවා. අන්තිම රජුර දොරටු පාලයයි. ඒ සින්නම් පට පට ගන්නකොට වෙනවා. වෙනදා වංචක ධර්ම ගැන කියවන්න. ඒක ලේසි නෑ. සාමාන්‍ය සීල රැකපු නැති කෙනාට ඒක උංගෝ පිස්සුවට. අන්තිම අනුවිචින කරන්න ඒක හරි භයානකයි. තව කෙනෙක් හරි දැකලා මෙයා මේ ඉන්න වංචක ධර්ම කියලා කියපල හැදෙන්නේ පිස්සර පිස්සයි කියලා කියලා හනිපෙන්නේ නෑනේ. අර කියන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමේ යන්න සද්ධාව සීල සතියත් ඇවිල්ලා චේත්‍රකට අරන සීල සිකරාට පස්සේ කපතයි. ඊට ඉස්සෙල්ලා කපන්න. වෙනසේ ඒකට ඒ වගේ වෙලාවක මොකද්ද කරන්නේ ඒ කියන්නේ මේ මේ පහලෙන් සිතුවිල්ල ලෝභ සිතුවිල්ලක දෝෂ මොහ සිතුවිල්ලක්ද කියලා පැහැදිලිව වෙන් කරගන්න ඕනේ එහෙම ඕනේ තමයි ඇතුලේ හිතවිල්ල report කරන විදිහට දෙකේ අහන එක නෑ තීන්දුව කරන්න තීන්දුව කරන්න යෑමේ නකමට අනප්සෙට් එක විනිශ්චයනේ කනතාන අප්සෙට් වෙන්නේ මේ පූර්ණිකමනේ යන්න මට මෙහෙම හිතවිල්ලක් ආයි හිතවිල්ල මෙන්න මෙහෙමයි එච්චර ඒකට ඉන්කම් නඩු විශ්මිලා. ඒක රාග හිතිලා කියපු ගමන් වංචනික. ඒ ඒ ලේබල් එකේ තමයි වංචාව එන්නේ. සංඥාව තමයි වංචාවේ මුල. ලේබල්. නම් කිරීමෙන් තමයි අපි ලෝකේ අහුවෙලා තියෙන්නේ. ද්‍රේසි කියනවා නම් කිරීමෙන් කෙලසිච්චන්ති මොනම දෙයක්වත් ලෝකේ නැහැ කියලා. මොකක්ද නම් දාපු ගමන් ඒක ඉවරයි. ඒක කෙලසුණා. නිවනට දාන්න බෑ නම් දාන්නම් කරන්න බෑ. අතර්ක අවතරයි. ඔය දාලා තියෙන නම නිවන කියන්නේ. ඒක උන්ටම තේරෙන්නේ. අපි දාලා තියෙන එක නෙවෙයි ගියාට පස්සේ තියෙන මොන එකක් නෙවෙයි. ඒකට යන්න තරම් අපේ හිත නිදහස් නෑ. අපි මේ නිවන ගැන මොකක්ද දෙයක් අල්ලගෙන අභාවෙන් යනවා පිටපස්ස. ඒකත් පරිණාමයටපත් වෙනවා භාවනා කරගෙන කරගෙන යනකොට. ඇති ඇති කියන්න දිව නැමෙන්නේ අපි. අපි හැම වෙලාවෙම ඒක විනිශ්චය කරන්න හදනවා. දෙන්න ඉස්සෙල්ලා මේක හොඳයි නරකයි හරි වැරදි ධාර්මික අධාර්මික කරන්න හදනවා. ඊට පස්සේ ඒ කියන දේ කිසිවක් නැහැ. ඒක ඔක්කොම කෙලෙසිලා තියෙනවා. තමයි ඇවිදිනකොට පොළවේ තද ගතිය වැටුණා. කකුලේ තද ගතිය ප්‍රශ්නේ. දැනෙච්ච දේ ගති භාව ස්වභාවයෙන් බලන කිසිම රාගයක් නෑ. අපිට කවදාකවත් බෑ අපි ඒකට නමක් දාලා හැඟුම් බර කෙරුවට පස්සේ අහගෙන ඉන්න එක නදන්නවා. මෙයා කතා කරන්නේ ඇති දේ නෙවෙයි හැඟුම් කියලා. ඒක සංජීවිතේ කියනවා. අද තියෙන ටෙක්නොලොජි නම් ඒක තමයි. නමුත් ඒක නේ බුදුහාමුදුරු කියන සංනිවේදනය සංනිවේදනය ටෙලිපති. මනසෙන් මනසට වැටෙන දේ වචන හරහා හෝ නැතු යන්න. ඒක කරන්න පුළුවන් දෙයක්. කොටින්ම දන්නවා නම් තමන් කරන්නේ රංගපෑමක් කියලා LED සනීප කරතයි. ඒකවත් දන්නේ නැත්නම් සනීප කරන්න බැරි ලෙඩක් තියෙනවා. ඒක හරිය ලේසි පිටදරුවක්. ඇඳපු දෙයක් කොන්න බෑ. ඇඳලා ඉන්න කටියට බෑ. ඇඳලා ඉන්නවා දන්න මනුස්සයද ඒත් අඳුන් ගලව දැන්. මම යුනිවර්සිටි එකේ ඉන්නකොටම කොහේ හරි දන්න කියපුවා ඇඳපු එක බලනටක් ගන්න. ඌ ඇඳලා. අපේම ඉන්නවනේ කට්ටිය අපේ 100ක් ඉන්නේ අපේම 100 ඉන්න කට්ටිය ඇඳපු කට්ටිය. ඒකට කිව්වත් ගලවන්නත් බෑ. ඒකට කිසිම තැනක් දෙන්නේ නැහැ අපි. අපි කියන්නේ ගංගොලි මාපු දරුවෝ. අපි ඒ තාලේ ලියමු. විශ්වවිද්‍යාලෙ ගිහින් කියලා මොකද විශ්වවිද්‍යාලෙ නේද අපි වෙනස් වෙන්නේ අපි අකුඩු වෙලා කියලා ආවම ඊට උදේ පාන්දර උදේ ආයෙත් යන්න ඕනේ වැපරට උඩ ඊට පස්සේ හන්දියාව තුන වෙනකන් ඉන්න ඕනේ මේල් හතරක් ඕනේ කන්න යුනිවර්සිටි දෙන මේල් තුනේ කරන්න බෑ මුන් අර ෂෝට් එක පිටින් ආවට පස්සේ යුනිවර්සිටි තහනම් ෂෝට් එක අඳගෙන ඒක පිටින් ගියාම දානශාලාවට ඉතුරුලා තියෙන සේරම කනවා දන්නව ඔය ඇග්‍රිකල්චර් කාර්යය කියලා පුදුම බඩගින්නක් තියෙනවා. ඒ ඒ දෙන නිකන් ඔය ඔය පැකට් එකෙන් බේරන්න බෑ. ඉතින් අනික් ළමයින්ට බෑ කන්න බෑ මොකද මහන්සි වෙන්නේ නැහැ. ඒක ඇතුලේ පාඩම් කරගෙන ඉන්නවා. උන්න බඩගින්නේ නැහැ. ඉතින් අපි උගේ එකම වැඩේ කොහෙන් ඒතන බවුට බවුන් කරලා තිබුණේ බාපත්තේ කඩවල වලට හැම එකම ගිහලා පාන් පාන් බාගේ නිකන් ගලන් කරනවා. කෙසෙල් කිදිවත් නැහැ මොකක්වත් නැහැ. මොකද බඩගින්නේ. අපි කියන්නේ තින්නේ. ඒක ස්වභාවයෙන් අපි මොකද කියන්නේ යක්කෝ. තාමත් එහෙමනේ. තාමත් ඒ ගතිය තියෙනවා. මං කියන්නේ හොඳ එකක් කියලා. මං කියන්නේ මේ ප්‍රകൃති මෙහෙමයි. හැටි මෙහෙමයි. බඩගින්න යනකොට බඩගින ඉතින් අය මොන හංගන්න දැන් නෑ. කන්න ගිහිල්ලා කැමතියි ලැජ්ජ වෙන එක නෙමෙයි ලැජ්ජ බය කියන්නේ. ඒක බුදුහාම කියන ලැජ්ජ බය නෙවෙයි මට බාහන දෙනවා කාපම්. ඔය නොපනත්කම් කරන්න ලැජ්ජ බය තියෙනවා. අපි අද මේ මේ මේ වගේ අපි ඉන්නකොට අපිට හරි ලේසි අවංකව ගත කරන්න ජීවිතේ. කාටද කියන්න පුළුවන් නැත්නම් සරල ජීවිතේ තියෙන්නේ. පුළුවන් තරම් සරල වෙන්න වෙන්න මේක අගය කරනවා. ඒකට පංචමික ධර්ම වලට ප්‍රොඩියුස් කරනවා. ඒ නිසා මෙතන ආර්ථිකය සම කරන තැන. ඉහළම තියෙන ක්‍රම මේකට සල්ලි දානවා. දුප්පත් මිනිස්සුත් ඇයිද මේකෙන් කනවා. ඉතින් ඒකට ඔක්කොටම සමමත් මේ ගුරුවරයෙක් ඇවිල්ලා කියනවා ඔබ වහන්සේ භාවනාණිය උගන්වන්නේ ස්වාමීන් වහන්සේ මේ ලංකාව අද දියුණු ක්‍රමයට අපි පුරුදු කරනවා. ගුරුවරයෙක් ඇවිල්ලා ශිෂ්‍යයෙක් ඇවිල්ලා එකම කෝටිමේ ගිහිල්ලා දායකයත් ඇවිල්ලා ධන දිනේ කරන තැන එකම පොලිම කියලා බත්ති කරන කාලා ඔක්කොම සමානයි නෙමෙයි කාටවත් අඟ උසන්න දෙයක් නැහැ එහෙම කට්ටිය අඟ උසගත්තේ අඟ ගලවගෙන ගිහිල්ලා තියෙනවා මායින් කරන්න මේ කාටවත් මායින් කරන්න ඔක්කොම වරෙන් මේ තොගේ ගංගානංගගේ වැලිතලාවේ තියෙන වැලි ඇටයක් යක් පැහෙන්න හදන්නේවා පැහෙන්න හදනනම් ඉතම්ම කැපෙනවා සංඝයාතවත් කැපෙනවා නියතත් කැපෙනවා එදා අඟ උසන්න යන්නේවා අnder පාන් දැන්නලා බය ගොයි කියලාගෙන අයියා වෙන්න හදන්නේ නැතුව දිනපිරිසලා හිටපන්. කරන්නේ ඒ ටික. උත්තරේ දෙනවා නම් දෙන්නේ නැහැ සිරිපිරිසයක්. සිරිපිරිසන. ඒක කොහොමද කියන්නේ? දැන් නැද්ද සිරිපිරිස නැද්ද වත්තන? ඈ? සිරිපිරිස්ගේ කාටුන් නැහැ. ඉතින් මේ සාමාන්‍ය නිවිසලට අපි කියනවා සිටිසන් ජෝන් කියලා ඉංග්‍රීසියෙන්. අවසන් සයින්ලා. සම්බන්ධ ඒ වෙලාවට එනකොට දැන් එහෙම සිතිල්ලක් ආවොත් අපි මේ සිතිල්ල අඳුර ගන්න එපාද? අඳුරගත්තා නම් අඳුරගත්තයි කියන්නේ. හැබැයි හිතවිල්ල කියලා කියන්නේ මම මෙහෙම අඳුරගත්තයි කියන්නේ. ඒතකොට හිතවිල්ල මට ඇවිල්ලා නේ කමඩන් සුදු කරන හිතවිල්ල ඇවිල්ලා. අඳුරගත්ත වචනේ විතර අඳුරුණා කොම්බේ විතරයි දීලා තියෙන්නේ මට ඇතුලේ මදේ නෑ. අද ඔක්කොමලා කතා කරන්නේ මදේ නැතුව. කවදාකවත් කියන්නේ මම පිළිඹීම දැක්ක හැකීම දැක්ක මොනවද දැක්කේ කියන්නේ. මට පිඹුරු ලස්සනට පේනවා කියන්නේ මොකද්ද පේනෝනේ? අහන්න ගියාම අර මනුස්සයා කියනවා මට තේරෙන්නේ නැහැ ඔබන්ට මේ මොකද ඉල්ලන්නේ කියලා. මට හිතවිල්ලක් ඇති වුණා කියන රැඩිය මට අරුව මරන්න හේතුණා කිව්වා ඉවරනේ. හිතවිල්ලක් කියනම දන්නේ නැතුව මට අරුව ඉඹලඳ ගන්න ඉතින් ඉවරයි. ඒක ටිකක් ශිෂ්ට නෑවා. කෙලස් වෙනවා නම දාපුවා. මම කෙලස් වෙන්නේ නැහැ නම දාපුවා. මොකද අපි දෙන්නගේ වගේ කීමක් කරනවා නේද? කෙලෙස් නමක් දාපුවා. ඔයාගේ දෙයක් කරනවා මම ඔයා බාර අරන් දෙනවා මට කරන්න දෙයක් නෑ. ඔයාගේ බබා ඔයා බාර ගන්න. මට ඇතුලේ හිතවිලට මම බබු කියන්නේ. එහෙනම් මට බබා ඒ පිටින් දෙන්න. අන්දන් දෙනවා. ආලවට්ටම් කරන්න. මේ ආලවට්ටම් කිරීම සම්පප්පලාව ඉබේ සිද්ධ වෙන්න දෙයක්. ඒ නිසා අපේ සංනිවේදනය කවදාකවත් වෙන්නේ නැහැ. ඇති ඇති කියන්නේ අපි දන්නේ අපි ඒකට දාන නංවනන් ටික විතරයි කමටන් වාර්තාව කියන්නේ. සම්පූර්ණ අහන්නේ නම ගැන. ඒක සරලව වැටෙන දේ වැටෙන හැටි කරන්න පුළුවන්. ඒකට ආර්ය වෝහාර කියලා කියනවා. දුතු දේ දුතු විදියට කියනවා. ඇහූ දේ ඇහූ විදියට කියනවා. ඒක බුද්ධ විද්‍යාවේ උත්තරමෙන් නාන්දලගේ වැඩක්. සිකුත ජන කද්දාකත් කොහොමඩක්වත් කරන්න බෑ. ඒක හොඳටම තේ තමයි කිසිම ලෙඩෙකුට වෛද්‍යවරයා ගාට කියලා රෝග ලක්ෂණ කියන්න දන්නේ නැහැ. දැන් ටෙක්නීෂියන් තමයි දන්නේ ඒක. මැෂින් එක තමයි දන්නේ. සංඝයා කවවම කවදාකවත් ගියාට ඔය ඇන්තනිස් මන්ට කියලා තියෙන නිකන් වෙදකම් කරන්නේ කමිෂන් යනවලු සංඝයා විතර විතරක් කරන අමාරු જાතියක් ඇත්තෙම නෑ. කවදාවත් ඇයිසංශය ආවේ කියලා අහුවොත් මග දිගට ට්‍රැෆික් ජෑම් මහත්තයෝ දුක්ඛ සත්‍ය කියනවලු. ඇයි ආවේ කියන එක කියන්නේ. ඊට පස්සේ අරමංශා මේ හාමුදුරුව කලින් පොලිමේ යන්න මේ බේත් කරන්නේ. ආවේ බඩේ එකක් නෑ බලන්න ඒක තමයි මං කියන්නේ. මේ දේ කරන්නේ කොච්චර කරදරද නේ බලන්න දුකේ සත්‍ය ඇති කියන මේ සතුට සත්‍ය කියන්නේ අදන දොස්තරට. ආවේ මොකද්ද අමාරුවේ? ඒකට හාමුදුරුවෝ කියන්නේ ඒකට ඔබතුමයිනේ බලන්නකෝ. ආන්දර අර දොස්තර කියන්න ගන්න. කවුද දන්නේ දොස්තර දාන්න අමාරු නෑ. දොස්තර විතරක් නේ. ඉතින් මං ගියේ මෙතනයි අමාරුව තියෙන්නේ. මට මෙහෙමයි වෙන්නේ කියලා එකම කෙනෙකුටත් කියන්න බෑ කියනවා. ඉතින් කියනවා අර අර ටෙක්නිෂියන් ගාඩ බලයන් අර මැෂින් එකට බලයන් ටෙක්නිෂියන් ඉස්ලාම් රේඩාගේ වාර්තා දීපුවා මෙයාට. ඇයි <laughs> හරි. කිසිම කෙනෙක් ඔය ඔය කියන ලයිකේ සාත්‍යයට ඔච්චරම අර්ථයක් දෙදා ගිහිලා මේ මේකයි මට තියෙන්නේ කියලා කියන ඔච්චර බෙහෙත් කකයිනේ කිසිම දෙයක් නැහැ. දවස් හතේ අවුරුදු හතෙන් කොයි මේ ශරීරය සම්පූර්ණයෙන් අලුත් වෙනවා. අවුරුදු 7න් අවුරුදු 4ට වැඩි ගියා නම් ඒ ලෙඩා මේ ඒ ලෙඩේට උපස්ථාන කරලා තියෙනවා. ලෙඩාට නෙමෙයි. අද කරන්නේම ලෙඩේට උපස්ථාන කරන එක විතරයි. වෛද්‍ය ශාස්ත්‍රයක් කරන්නේ ඉතරයි, ලෙඩක් කරන්නේ ඉතරයි. මේ අනිත්‍ය සංඥාව නැති කෙනා. එයා පුර හැම වෙලාවෙම ලෙඩේ පවත්තන්න උත්සාහ කරනවා. ලෙඩේ රෝග ලක්ෂණ කියනවා නම් දක්ෂ වෛද්‍යවරයාට විදකම බේත නෙවෙයි දෙන්නේ හෙදකම කියන්නේ ඔබ වහන්සේ මෙන්න මේ විදිහට හැසිරෙන්න ඕනේ. ඒක කියන්න බෑ වෛද්‍යවරු හැසිරෙන්නේ මොකද වෛද්‍යවරුන්ට විනයක් නැහැ. වෛද්‍යවරු ගාව කිසිම විනයක් නැහැ. ඒක දන්න හොඳටම දන්නේ වෛද්‍යවරු. ඒගොල්ලෝ කොච්චර බොරුවක්ද කරන්න කියන එක දැන් හැබැයි ඕගොල්ලන්ට වැඩි අපි දන්නවා. අපිට අද තොරතුරු ඇවිල්ලා තියෙන වෛද්‍ය සාත්‍ර කරන දෙල්ලන් ටික. ඒ නිසා වෛද්‍යවරු හරිය මුසුකු භාවයටපත් වෙලා තියෙන්නේ ගරු කරනකොට බාහිර නොගෙනත් බෑ. බාහිර ගෙනත් බෑ. මොකද මේ ඉන්ටර්නෙට් එක හරහා මේ වෛද්‍ය සාත්‍රය කරන වැඩ දාන්න. ඉතින් ඒ නිසා ඒක කපන්න පුළුවන් අපිට රෝග ලක්ෂණ කියන්න පුළුවන්. මේකයි රෝග. ඒක තමයි කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. එන දේ කියනවා මිසක් මට තියෙන මේ ગેස්ට්‍රයිටිස් කියන්නේ කිව්වොත් ඉවරයි. මම මේ බඩ දනවා. මට කියන්නේ මේ බත් කනකොට බත් කාඩවල ඉඳගෙන ඉන්න වෙච්චරයි. ඊට පස්සේ දොස්තර කියයි අපි එමු නෙමෙයි. ඒකත් අපි අමාරු පැත්තේ ඉස්සද්ද sannivedanaye information technology කොච්චර දියුණත් කිසිම තැනක sannivedanayak වෙන්නේ. ඒක වෙන්නේ නොවෙන්න වෙනට දීචිඥාට ලාභයි, දොස්තරට ලාභයි, පොලිටිෂියන්ට ලාභයි, ඉකොනොමිස්ට්ට ලාභයි. ඒගොල්ලෝ අතරමැදිව දාගෙන මේක ප්‍රොසෙස් කරනවා. බුදු දඥාතකම් කිලින්ම නෑ රාහුල්ට කතා කරා රාහුල්ට කිලින්ම කිව්වා රාහුල හඳුර කතා කරා බුදුහාමුදුරන්ට එතනම ගනුදෙනු ඉවරයි. අද එහෙම දේවල් වෙනවා මොකක් අඩු. සර් සම්පූර්ණ ඒක තමයි අපි ඒක නිසා ඉස්සලා කියන බුදුහාමුදුරනේ හිතන්න එපා. හිතෙන දේ කියන්නේ. ඒකට හිතන දේ හිතන දේ අතර වෙනසල්ලන්න මට බෑනේ. කියන එක නයින් අහු වෙනවා. කරන දේද වෙන දේද කියලා දැනගන්න ඕනේ. කරන දේ කරන්න එපා. ඒක සීලය. කෙරුවට කියන්නේ. හැබැයි කරන්නේ නැතුව ඉන්නකොට කෙරෙන දේ කියන්නේ. කතා කරන්නේ නැතු වෙනකොට කතා කෙරෙනවනේ ඇතුලේ. ඒක කියන්නේ. හිතන්නේ නැතිකොට හිතෙන දේ තියෙනවනේ. ඒකට කෙරෙන දේ කතා කෙරෙන දේ කයෙන් කරන දේ කෙලෙස් නැහැ. ඒක අහලා තියෙනවා. ඒ සමහරවිට නයිදං අන්ත කතම් බිම්ම නයිදං පර කතම් අගහම් හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා පරිජ්ජති. මම මේක කරලද ප්‍රතිබිම්බයක් හෝ නිර්මාණයකුත් නෙවෙයි කියලා සීලාවේක්ෂණය කියන්නේ. නයිදම් පරකටං අගං කවුරු හරි කරපු ඌණියමකුත් නෙවෙයි. හේතුම් පටිච්ච සම්භූතං. මේ හේතුපත් ධර්මයක් තියෙන්නේ. ඔබ පේන දේ කියපන්. හේතු නැතිවක නැතිවද මම කියාගත්තට පස්සේ මොකද වෙන්නේ කියන්නේ මගේ නොවන දෙයක් මගේ කියාගත්තට පස්සේ මගේ ගෑණි වදපු දරුවා මගේ කියා ගන්නවා තාත්තා. නමුත් තාත්තා වෙන කවුරුත් නැහැ. එතකොට ගෑනිට මොකද හිතෙන්නේ කියලා හිතන්න. පොරමිනියට මොකද හිතෙන්නේ කියලා හිතන්න. මේ මාසෝ ඉබේම නලවනකොට මොකද වෙන්නේ කියලා බලන්න. අද වෙන්නේ ඔන්න ඔක. කාගේදෝ දරුවෝ. අපි මේ අනේ වගේ රත්තරන් පුතේ කියන උකුල තියාන අරව ගෑණි ලිබට පිබ පිබ hina වෙනවලු හතර hina වලින් එකක්. ඕක කියනකොට නම් හොඳට තේරෙනවා කට්ටියට මේ හිතන දේ හිතන දේ. ජීව නරක වචන කියලා පොතේ ලියලා දෙනවා කියලා දෙන්න හොඳ නැහැ මේ. පුළුවන් කරලා බලන්න. <laughs> ඒක කරලා බලන්න. ඒක ෂෝක් එහෙම එහෙමත් කරන වෙලාවල් තියෙනවා. ඒවත් පංචලික ධර්ම ඔය වැඩ කරන කරලා බලන්න. කිසි කෙනෙක්ගේ උසාවියවත් අනුකම්පාව ලබන්න බෑ. නඩුකාරයටත් අනුකම්පා කරන්න බෑ. කොයි වෙලාවකරි කිව්වොත් උගත් නඩුකාර හාමුදුරනේ මේක මම තමයි කිව්වේ. මට දෙන්න තියෙන අඩුම දඬුව දෙන්න කිව්වොත් නඩුකාරට සලකා බලන්න පුළුවන්. නඩුකාරය නොමගෙවන්න ඇදියොත් මම කිව්වේ නෑ කියලා උසාවිය අනුකම්පාවත් නැහැ. නඩුකාරය අනුකම්පාව නඩුකාරය කනගාටු වෙනවා. මේ වසර දෙන්න පුළුවන් මේට වැඩිය ක්ලීන් දඬුවමක්. නමුත් දැන් නඩුකාරය මොළු කරා ඒක භයානකයි. ඒක මේ අපි දන්නේ නැතුනට ටෙලිපතික් වලින් මුළු ලෝකෙම දකිනවා. ඒක හොඳම වෙලේ තමයි ඕපන් ටර්ම්ස් ගන්න වෙනවා. පාර්ට්නර් ක්ලෝස් ගන්න ඒවා. ඕපන් ටර්ම්ස් ගේම් එකක්. ඔයලගෙන මම දන්නේ නැහැ. මේ කරපම් කරපම් මොකද මන් දන්නේ ඒ මොකද්ද ඒ කියන ඒ ජාතක කතාවක මේ ඔව් ඒ වටපැටියා අටක ජාතකේ කූඩුවේ ඉන්නවා අම්මා එනවා කෑම ගේන්න ගින්න කට ගන්න. දැන් අම්මට එන්න බෑ. වට වටක පැත්තේ මේ පාප කරනවා වගේ නෙමෙයි අදිෂ්ඨාන කරනවා මට මොනවක්වත් කරන්න බෑ ඉතින් තොක් කරපේ. ඉතින් දෙයියනේ කියන්නේ. ඉන්න නෙවෙයි. උගේ ශක්තිය දින මට මොකුත් කරගන්න බෑ. මොන හයියක්ද බලන්න. අද පොඩි එකා වසවත්තියෙක් වෙන්නේ ගෙදර අම්මා දාතලා ඕන කෙනෙක් වශයෙන් තියාගෙන උඩ මොකුත් කරගන්න බෑ. ඌ අඬනවා. අඬනදී අම්මා නිවාඩු දාලා මාස තුනක් ගෙදර ඉන්නවා. තාත්තා රට ඉඳලා ගෙදර ඉන්නවා. මොකක්වත් බෑ උට. බැරි කම තමයි ගහන්නේ. උට වසවත්තියෙක් කියලා. කදවත්ය කියන කහලා තියෙනවා. පස්සේ වාත් කරනවා අම්මයි තාත්තයි දෙනවා. උඩ හත පහක්වත් නැහැ. අම්මල තාත්තා කෝටිපති. හැබැයි අම්මල තාත්තට මෝ කියලා දෙන්න යන්න මොකද මොකුත් බෑ. ඒ වගේ භික්ෂුව කියලා කියන්නේ මොනවාක්වත් බෑ. ඒ නිසා භික්ෂුව ධ්‍යාන පාත්‍රය අරගෙන සුවාංශ බත් ඉදලා නැහැ දැන් වැඩක් නැහැ නේ කතාව වැඩක් නැහැ නේ මේ බඩගින්නෙන් ඇවිල්ලා තියෙන හිස් පාත්‍රය තියෙන තීනන දෙයක් දාපන් නැත්නම් ගහනවා. තම්බි කඩේකට ගියයි කියන්නේ මොකුත් කරන්න බෑ නේ. අන්තරයෙන් බඩගින්නවා. ඒකට මේ ආර්ථික විද්‍යාව උගන්ලා කුඹුරක් පූජා කරලා වැඩක් නැහැ නේද? ඉදිරිපැත්තේ තියෙන දීපන් නැත්නම් ටිකයි වගේ. හාරුණ සාතුයි. මම ඔය කලින් කියපු ගේම ගොඩක් කල් කරලා තියෙනවා. වැඩි කරලා මම නෙවෙයි කියලා. ඒ මාතරම එකක් කියන්න මම ඒත් අහුනේ නැහැ. <laughs> ඒ සාත්‍රෙත් මම දන්නේ. ඊට පස්සේ මට තේරෙනවා එච්චර වටේ යනකොටදී මේක හරිම සරලයි. දන්නේ තුවා කෙලිම කියන වැරද්ද කරා කියලා කෙලිම කියන හරිම සරලයි. අරක කරන්න පුළුවන්. ඒක කම්බ හොරයි කියලා ඌට කියන හොරා නෙවෙයි කම්බ හොරා. කරලා නටකම් කරලා ගිජ්ජි කපල නටන එකට අහුවෙන්නේ නැතුව ගිජ්ජි කපතයි. ඒකත් කරලා තියෙනවා. විජ්ජි නම් කපලා නැහැ. ඒක වැඩ කරලා. ඒකට තහු වෙලා නැහැ. ඒ කාලේ හිටපු මිනිස්සු දන්නවා මං අමුතර જાතියක් කියලා. හැබැයි අල්ලන්න බෑ කොහෙන්ද ගියේ කියලා. දැන් දන්නවා මානකමට ආඩවතේ මූ ආයේ කොහොමඩක්වත් අල්ලන්න බෑ. එක්කෙනෙක්වත් කරපු කරන වැරදි එකක්වත් මම නොකරත් නැහැ. ඔක්කොම කරලා තියෙන නිසා මට කිසි බයවක් කවදාකවත් අපරාධකාරය කියලා මට හිතෙන්නේ නැහැ මොකද මම කරලා තියෙන්නේ. හැම එකක්ම මම කරලා තියෙනවා. බැරි වුණා කුඩු ගහන්න බැරි නම් තිබුණ නැහැ ඒක. කියනවා try කරනවා. එකක් තියෙනවා. හොඳට මේ වගේ මනස හදාගත්තට කුඩු ගැව්වට මත් වෙන්නේ නැහැ. බිවටමත් වෙන්නේ නැහැ. රස කෑවට මැරෙන්නේ නැහැ. කට්ටක් පෑගුණට ඇනෙන්නේ නැහැ. ඉන්ට්‍රන්සි කියලා තියෙනවා මේ විත්තාන සම්ද සූත්‍රයේ තියෙන විසංවා අග්ගින්වා නකමති. ගින්නට ගියාට අත පිච්චෙන්නේ නැහැ. විෂක් වලට වදින්නේ මොකද එයා කැමති වෙන්නේ නැහැ විෂයට. මොකද එයා පිනිසුන් මෛත්‍රී කරගෙන ඉන්නේ. මට්ටමකට ආවට පස්සේ පිච්චෙනවා නම් ඒක ඉතින් ඒ කරුණේ. මේකින් නෙවෙයි මේ පිටින්නේ. අග්ගිවා විසංවා සත්තංවා නකමති. කැත්තෙන් කෙටුවට වදින්නේ නැහැ. ඒකද මෙයා මෙයා කැමති වෙන්නේ නැහැ ඒක කරන්න. මොකද මෙයා දන්නවා මම හිතුවොත් මම මේ කරන දේක් මේ කියන දේක් කරගෙන හම්බ කරන කන මිනිස්සයා මට ගහලා මට ගැහුවට වදින්නේ නැහැ. ඒ විශ්වාසය ආවට පස්සේ මේ විෂ තියෙන බේතබිව්වට ඔළුව තෝන්තොත් වෙනවා. තෝන්තු වෙන්නේ එතකොටම මේ අසියෙන් ජීවත් වෙන දුර්ලභය තමයි. නිසා පෞද්ගලවට ප්‍රශ්න නැහැ. ඒ නිසා බුදුජනසේ ලෝණ සූත්‍රේ එහෙම නැත්නම් සංක ධම සූත්‍රය කියලා තියෙනවා. පව් කරලා දිගේ ලෝක යන කට්ටිය ඉන්නවා කියලා. ඉන් කරලා අපාය යන කට්ටියකුත් ඉන්නවා කියලා. බුදුහාමුදුරු කියලා තියෙන නිසා මම ෂේත්. ඒ නැත්නම් මම කියන්න ගියා කියලා නෙවෙයි අහුවෙන්නේ. සංකප්පන සූත්‍රයේ තියෙනවා උගව දෙනේ පව් කරලා ඒ පව් කරනකොට හොඳට දැනගෙන කරනවා මේකේ ආධිනවාදීන කෙලින්ම දිවි ලෝකයක්. සමහර මේ පිංකම් කරනවා කියලා මරිකම් කරනවා. කරලා අන්තිම බලන්න මේ ගිහින් බලන්න ඕන කට්ටිය මේ කැබිනට් එක මේ ඒකත් තම්බිලා ලියුමක් ඕන ගන්න පුළුවන් අපායි. කැබිනට් එකම ගිහිල්ලා. ජාමෙන් වැඩ කරන සාසනයේ සෙල්ලමක් මේ මාත්‍ය බුදුමාකාර විශයක්. ඒක හදාරන්න මේ ණයට බෑ. ඊයේ බෑ හෙට බෑ. බොක්ක මේ gediya පිටිම බයින්න. මිට මිට මිට කියලා gediya පිටින් බැසට පස්සේ සම්පූර්ණ කහ කැල දෙකට කැඩුවාගේ සාසනය තියෙනවා. නමුත් පෙන්වන්න හදන බයිලාවේ නෑ. ඒක ඒක නැතුව යන්නත් බෑ. ඒක තියෙන්න ඕන අපේ ගම පංචල තියෙන්න ඕනේ. ඒකට තියෙන්න නේද? ඒයි තම්බී ලෙබ්බේ මේ පාතිලිය කිසි වෙනසක් නැහැ. ඔක්කොමලා කරන්නේ Taman දන්නේ නැති බිස්නස් එකක්. යෝගාචරයට වැඩි හුඟක් වෙනස්. යෝගාචරය අපි දන්නේ ටිකම දන්නවා. අපි යෝගාචර පිරිසක් එක්ක ඉන්නවා. ඒකට කියනවා මම වැරද්දක් තියෙනවා නම් කර්මා කරලා පුළුවන් කියලා කියන්නේ. මමත් වග කියන්න ඕගොල්ලන් හිතන මොකද මේ වැරද්ද කියලා දෙන්න. ඒක තමයි අම්මා තාත්තට වැඩි වටින්නේ. හොඳයි අපි පැය භාගයකට වැඩි වෙලා ආරම් තියෙන සාකච්ඡාව සඳහා තම ගොඩාක් වැඩ තියෙන නිසා අපි මෙතනින් ඊතාවතාචාති ගාථා සත්‍යයනා කිරීමේ අපේ ධර්ම දිවන ධර්ම ශ්‍රවණ ධර්ම දේශක සුවය සමාප්ත